නන්දකවාද සූත්‍රය මේක ඇත්තටම නන්දක කියන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු දේශනාවක් තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ කාලේ සවැත්නුවර ජේතනාරාමේ වැඩ සිටියේ මහා ප්‍රජාපති ගෞතමී භික්ෂුණීන් 500ක් සමග බුදුරන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භික්ෂුණීන්ට අවවාද කරන්න අනුශාසනා කරන්න කියලා බුදුරන් වහන්සේට මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු භික්ෂුණීන් වහන්සේලා 500ක් ආරාධනා කරනවා. ඒ අවස්ථාවේදී මේ භික්ෂූන් භික්ෂුණීන්ට අවවාද කරන්නට નિયમિત කාලසටහනක් වගේ නැත්නම් નિયમિત කාලයක් තියෙනවා. ඉතින් බුදුරණවහන්සේට කියනවා නන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ මේ නන්දකට තමයි තියෙන්නේ බුදුරණවහන්සේට මේ තේර භික්ෂුණීට ධර්ම දේශනා කරන්න නමුත් නන්දකට කැමැත්තක් නැහැ මේ භික්ෂුණීට ධර්ම දේශනා කරන්න කියනවා. ඒ වෙලාවේ බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමුතලා කියනවා මේ නන්දකට කියන්න භික්ෂුණීන්ට අවවාද කරන්න කියලා කියන්න කියලා බුදුරණවහන්සේ කියනවා. ඊට පස්සේ බුදුරණ නන්දක ස්වාමීන් වහන්සේ උදේ කාලයේදී පින්ඩපාත ගිහිල්ලා පාත්‍ර සිවුරු අරගෙන බික්ස් ඒ ළඟම තියෙන භික්ෂුණීන්ගේ ආරාමයට වඩිනවා. ඊට පස්සේ නන්දක ස්වාමින් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා නන්දක ස්වාමීන් වහන්සේගේ දහම් සාකච්ඡාවට සූදානම් වෙනවා. භික්ෂුණීන් වහන්සේලාට කියනවා ඔබලාගේ මොනහරි සැක සංකා තියෙනවා නම් අහන්නට කියලා කියනවා. ඒ අවස්ථාවේදී වික්ෂුණීන් කියනවා ස්වාමීනි ආර්යනන්දකයන් වහන්සේ අපි දැන් සූදානමින් ඉන්නේ ඔබගේ දහම් පරයයක් අහන්න කියලා නන්දක ස්වාමීන් වහන්සේට කීවට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ මේ දහම් පරයය භික්ෂුණීන්ට ප්‍රකාශ කරනවා. සංකින් මඤ්ඤත බගිනියෝ චක්කුම් නිච්ඡං වා අනිච්ඡං වාති නගනියනි මේ ඇස නිත්‍යද අනිත්‍යද අනිච්ඡම් බන්ති යංපනා නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති යමක් අනිත්‍ය යමක් අනිත්‍යද ඒ දුකද සැපද දුක්ඛං බන්ති යම්පනා නිච්ඡං දුක්ඛං විපරණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සිතුං ඒතම් මම ඒසවමස්මි ඒසවමයත්තාති යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒ මම කියලා හෝ මගේ අයි මට අයිති කියලා හෝ ගැනීම සුදුසුද නොහෙතම් බන්තේ සංකින්මඤ්ඤත බගිනියෝ සෝතං නිච්ඡං වා නිච්ඡං වාති මෙන්න මේ විදිහට ඇස කන නාසය දිවකය මන කියන මේ හයටම අහනවා. එතකොට මෙතනදී දැන් අනිත්‍යයි කියලා කියනකොට අනිත්‍ය බව තේරුම් ගන්නට ප්‍රකට වෙන කාරණාව මුල් කරගෙන තමයි අහන්නේ ඇස කන නාසය දිවකය මන සම්බන්ධයෙන් මේ ඇස නිට්ටයද අනිත්‍යද කියලා. ඊට පස්සේ අහන්නේ යමක් අනිත්‍ය නම් ඒ දුකද සැපද එතකොට යමක් අනිත්‍ය නම් ඒ දුකද සැපද කියනකොට යමක් අනිත්‍යයි කියලා කතා කරන තැන තියෙන්නේ අනිත්‍යයි කියලා කිව්වේ තැන හේතුවෙන් හටගත්ත ඵලයක් බව කියන්නේ නিত্য නැහැ කියන්නේ ඒකට හේතුවක් තිබෙන නිසා හේතුවක් ඇති නිසයි ඵලය තියෙන. එහෙනම් ඵලයට නিত্য භාවයක් නැහැ. අන්න ඒක තමයි අනිත්‍යයි කියන්නේ. එතකොට මේ අනිත්‍ය නම් යමක් දුකද සැපද අනිත්‍ය නම් යමක් දුකද සැපද දුක්ඛං වාතං සුඛං වාති කියනකොට අනිත්‍යදී අනිත්‍යයි කියලා කියන්නේ හේතු නිසා හටගන්න දෙයක්. එහෙනම් ඒක සැප කියලා අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. සැප කියලා අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි අනිත්‍යයි කියලා ගත්ත දේ. නිත්‍යයි කියලා ගත්තොත් තමයි අපට පිහිටන්නට සැපයි කියලා අල්ලගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. නමුත් අනිත්‍යයි කියලා හේතු ඵලයක් හේතුවෙන් ලැබිච්ච ඵලයක් කියලා දැකපු තැනදී ලැබිච්ච ඵලයේ පිහිටන්න බෑ හේතු නිසා ඇති බව දකින්න නිසා. අන්න නිසා අනිත්‍ය නිසා දුකක්. එතකොට දුක කියලා කියන්නේ යමක් ඒ ලැබිච්ච දුක හේතුවෙන් සකස් වෙච්ච දෙයක්. සකස් අන්න එකයි බුදුරණවහන්සේ දේශනාවල පැහැදිලි කරනවා දුක දුක් නිරෝධයත් පණවන්නේ කියලා. එතකොට මේ සකස් වීම මොකද්ද දුක? ඊට පස්සේ අහනවා යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට යුක්ත දෙයක් නම් ඒ මම හෝ මගේ හෝ මට ආයිති කියලා ගැනීම සුදුසුද? අනාත්මයි කිය <clears throat> අනාත්මයි කියලා කෙලින්ම කියනවා නෙමෙයි. අනාත්මයි මම නෙමෙයි කියලා දාන සංකල්පයක් නෙමෙයි. අනිත්‍ය දුක්ඛ බව දකිනකොට මෙතන මම කියලා ගැනීම සුදුසුද? සුදුසු නෑ. අනිත්‍ය දුක්ඛ බව නොදකපු නිසායි මම කියලා ගන්නෙ. නিত্য සැප බව ගත්ත නිසායි මම කියලා ගන්නෙ. එතන නিত্য සැප කියලා ගත්ත දෙයට මම නැහැ කියලා හිතන එකක් නෙමෙයි අනිත්‍ය දුක්ඛ දැකපොතනදී මම කියලා ගැනීම අදාළ වෙන්නේ. මෙන්න මේ විදිහට ඇස කන නාසය දිව කය මන කියන හයතම අහනවා. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ වික්ෂුලින්ගෙන් අහන ඇයි එහෙම කියන්නේ? තන් කිස්සේ ඒක මොකද්ද එහෙම කියන්න ඔබ කියන්නේ දැන්. නිකන් කෙනෙක්ගේ ශ්‍රද්ධාවට නිසා කියනවා නැත්නම් කට මේ කවුරු හරි කියපු නිසාද කියන මේ ප්‍රශ්නේ තමයි අහන්නේ. ඇයි එහෙම කියන්නේ? පුබ්බේනෝ ඒතම් බන්තේ අතාභූතං සම්මප්පඤ්ඤා සුදිත්තං. ඉතිපිච්ච අජ්ජත්තික ආයතන අනිච්චා අනිච්ඡාති. මම අපි ස්වාමීනි పూర్වෙම මේවා යථාභූත වශයෙන්ම මේ ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍ය වශයෙන් අතාබුත් මේ ආයතන 6 අතාබුත් වශයෙන් දැකපු නිසා තමයි මේ ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍ය බව කියන්නේ. සාදු සාදු භගිනියෝ ඒ ඒවං හේතං බගිනියෝ හෝති අරිය ශාවකසිතා භූත සම්මප්පඤ්ඤයි පස්සතු මෙන්න එහෙම තමයි ආර්ය ශ්‍රාවකය යථාර්ථ වශයෙන් මනා ප්‍රඥාවෙන් දකින්නේ කියලා නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුවන්ට කියනවා. එතකොට මේ අනිත්‍යද නිට්ටයද කියලා අහන ප්‍රශ්න වලට නිකන් කට නිකන් කට වචනට දෙන උත්තරයක් විතරකුත් නෙමෙයි බුදුරණවහන්සේ කී පමණින් දෙන උත්තරයකුත් නෙමෙයි යථාභූත වශයෙන් සම්මප්පඤ්ඤය සුදිත්තා මනා ප්‍රඥාවෙන් දැකලා තමයි මේ දී කාරණාව කියන්නේ. ඊළඟට අහනවා සංකේම මඤ්ඤත බගිනියෝ රූපා නිච්චාව අනිච්චාවා. දැන් අහනවා මුලින් ආධ්‍යාත්මික ආයතන 6 ගැන ඇහුවා. දැන් බාහිර ආයතන 6 ආය ගැනත් අහනවා නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍යයි කියලා. යමක් අනිත්‍යද දුකද සැපද? දුකයි. යමක් අනිත්‍යද දුක නම් වෙනස් වෙනස් බාහිර ආයතන මම මගේ මට ආයතන කියලා ගැනීම සුදුසුද? සුදුසු නෑ. මෙන්න මේ විදිහට අහපු කාරණාව ගැන අහනවා. ඇයි එහෙම කියන්නේ කියලා. එතකොට කියන අපි පූර්වෙම මේ යථාභූත වශයෙන් මන ප්‍රඥාවෙන් දැකපු නිසා තමයි මේක බාහිර ආයතන අනිත්‍ය වශයෙන් මේ විදිහට කියන්නේ කියලා මේ භික්ෂුණී නන්දක ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙනවා. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ අහනවා තංකින් මඤ්ඤිත බගිනියෝ චක්ක විඤ්ඤාණ නිත්‍යං වා අනිත්‍යං වා මේ ඇසේ විඤ්ඤාණය නිට්ටයද අනිත්‍යද යමක් අනිත්‍ය නම් දුකද සැපද යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මම මගේ මට අයිති කියලා ගැනීම සුදුසුද කියලා අහනවා ඊට පස්සේ අනිත්‍ය බවත් ඒ විදිහට මම මගේ කියලා ගැනීම සුදුසු නැති බවත් ප්‍රකාශ කරනවා මේ විදිහට විඥාන 6ම චක්කු විඥාන සෝත ගාන ජීවහා කාය මන කියන විඥාන 6ම ගැනත් ඇහුවට පස්සේ ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවට පස්සේ බිඳුසු දෙනවා අපි පූර්වේම මන ප්‍රඥාවෙන් දැකලා තමයි මේ විඥාන කාය හය අනිත්‍ය බව ප්‍රකාශ කරන්නේ කියලා. ඒ අවස්ථාවේදී ආනන්දක ස්වාමීන් වහන්සේ කියනවා ආර්ය ශ්‍රාවකයා අතහබූත වශයෙන් ඔන්නෝම තමයි දකින්නේ කියලා උත්තර දෙනවා. දැන් එතන මෙතන ඇස රූප ඇසේ විඥාන කියන කාරණා තුන තමයි නන්දක ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණීන්ගෙන් ඇහුවේ. එතකොට දැන් වෙන්ගෙන් වෙන්ගෙන් වශයෙන් එකින් එක කාරණා අහන්නේ ඒ වෙන්ගෙන් වශයෙන් අපට ගෝචර වෙනවනේ. ගෝචර වෙන කාරණා ඔස්සේ තමයි අපට ඉවසන්න තියෙන්නේ. එහෙම නැතුව අපිට අපිට ගෝචර කරගන්නේ නැතුව කියන පුජ්‍යලයකට යමක් ගෝචර වෙනදී ඒ ගෝචර කරගන්න නැතුව කවදාවත් විමසන්න බෑ. විමසන්න ගෝචර කරගන්න දේෙන් පටන් ගන්න වෙනවා. එහෙනම් ගෝචර කරගන්න දේ ඔස්සේ තමයි කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් මේක කතා කරන දෙයක් නැති වෙනවා. ඊළඟට උත්තරයක් ආනන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන්ට කියනවා හරියට නැගිනිවරුනි මේ තෙල් පහනක තෙල් තෙල් තෙලුත් නිසා පහනක් තෙලුත් වැටියක් සිදුවත් නිසා පහනක් දැල්වෙනවා. එතකොට මේ පහන දැල්වෙනකොට මේ පහනේ තෙලුත් අනිත්‍යයි. වැටියත් අනිත්‍යයි. ගින්නත් නිකන් දැල්ලත් අනිත්‍යයි. ඒ වගේම තෙලුත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි, සිලුවත් අනිත්‍යයි, ඒ වගේම තමයි නිකුත් වෙන ආලෝකයත් අනිත්‍යයි. මෙන්න මේ යම් කිසි කෙනෙක් නැගෙනියෙනි යම් කිසි කෙනෙක් කියනවා මෙන්න මෙහෙම. මේ තෙලුත් අනිත්‍යයි තමයි. ඒ වගේම වැටියත් අනිත්‍යයි තමයි. නමුත් ඒ වගේම සිලුවත් අනිත්‍යයි තමයි. නමුත් මේ ආලෝකය කියන එක නිත්‍යයි, ස්ථිරයි, සාස්වතයි වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා නම් ඒ කියමන හරිද කියලා අහනවා හේතම් බන්ති. ඒක වැරදි. ඇයි එහෙම වැරදි? ස්වාමීනි තෙලුත් අනිත්‍ය නම් වැටියත් අනිත්‍ය නම් සිලුවත් අනිත්‍ය නම් මේ තෙලුත් වැටියත් සිලුවත් ප්‍රත්‍යයෙන් හටගන්න ආලෝකයේ කෙසේ නිට්ටයවන්නද? ඒක නිට්ටයවන්න විදිහක් නැහැ. අන්නේ වගේ කියනවා මේ ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍යයි. ඒ වගේ මේ ආධ්‍යාත්මික ආයතන 6 පත්‍ය කරගෙන සැප දුක් උපේක්ෂා හටගන්නවද? මෙන්න මේවත් නිට්ටයයි සැපයි ආත්මයි කියලා යමෙක් කියනවනම් ඒ කාරණා වැරදි. ඇයි ඒකට හේතුව? තජ්ජං තජ්ජං බන්තේ පච්චයන් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධන්ති इति. සාදු බගිනියෝ එවං චේතං බගිනියෝ හෝති අරිය ශා วก සාබූත සමපඤ්ඤය පස්සත කොහොම තමයි නැගිනුනේ ආර්ය ශා วก මනා ප්‍රඥාවෙන් දකින්නේ කියලා නන්දක ස්වාමීන් වහන්සේ කියනවා. යම් යම් හේතු නිසා එයින්ම ඉපදෙන එයින්ම ඉපදෙන ඵලයක් ඇද්ද? ඉතින් ඒ හේතු නැති වුනහම එයින් ඉපදෙන ඵලයක් නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ හේතුව නැතිවීමෙන් ඵල නිරුද්ධ වෙනවා. ඔන්න ඕක අපි ගොඩක් හොඳට මතක තියාගන්නට ඕනේ. අපි ගොඩක් වෙලාවට නිරෝධයක් දකින්නේ හේතු නැති බවින් නිරෝධය නොවේ ලැබිච්ච ඵලයේ නැතිවීම නිරෝධය කියලා. නමුත් යමකින් හට ගන්නවාද ඵලය තජ්ජං තජ්ජබ්බන්තේ පච්චයෙන් පටිච්ච සජ්ජ සජ්ජා වේදනා. එතකොට ඒ යමකින් පැන නැගිලා යමක් මුල් කරගෙන පැන නැගිලා නම් හටගන්නේ වේදනාව. ඒ හටගත් හේතුව දුර වීමෙනුයි හටගත් ඵලෙ නිරුද්ධවන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ නිරෝධය කියන එක. දැන් අපි අද ගොඩක් වෙලාවට වේදනාවක් ප්‍රකට වෙනකොට අපට ලැබෙනවා තිබෙන වේදනාව නැති වෙලා යන බව. ඒක නිරෝධය නෙවෙයි. ඒක ඇති බව ගත්ත දේ තුළ නැතිවීම ලෝකයේ තුළ තිබිච්ච නැතිවීම. මම බුදුරණවහන්සේ පෙන්නපු දහම තුළ තියෙන්නේ ඇති වෙච්ච දේ නැති වෙන කාරණාව දැකීම නොවේ ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ ලැබිච්ච දේ ලැබුණ හේතු නිසා හේතු නැති කල්ලි නැතිවීම. හේතු ඇති කල්ලි ඇති බව දැකපු තැනදී හේතු නැති කල් නැති බව දකිනවා. අහපෝ ලැබිච්ච ඵලය නැති වෙලා යන්න අවශ්‍යතාවයක් නැහැ. ලැබිච්ච ඵලය නැතිවන්න හේතු නැතිවීම. එනං නිරෝධය කියන නිරෝධයේ සාක්ෂාත් වීම. එතකොට ඔන්න මෙතනදී මේ උදාහරණයෙන් ලස්සනට පැහැදිලි කරනවා ආධ්‍යාත්මික ආයතන මුල් කරගෙන හටගත් වේදනාවලට බහුවි ස්වභාවයක් නැති බව. ඒක උදාහරණ දෙන්නේ අර ආලෝකී වගේ. එතකොට අපට ලෝකයේ තුල ගෝචර වෙන සියලු සැප දුක් උපේක්ෂා වශයෙන් ලැබෙන ආයතන හයට ලැබෙන සියලුම වේදනාවල් හේතුපත්යෙන් ලැබෙන්නේ අර ආලෝකයේ නිකුත්වන්නේ තෙල් වැටිය සිලුව නිසා. තෙලුත් වැටියා සිලුත් ඇතිකල්ලි ආලෝකය. එහෙනම් ආලෝකය කියන්නේ තෙල් වැටි සිලුව ඇති නිසා. එහෙනම් තෙල් වැටි සිලුව නැතිකල්ලිනේ. එතකොට තෙල් වැටි සිලුව අනිත්‍ය බව දකිනකොට ලැබිච්ච ඵලයේ තුල නිට්ටිභාවයක් දකින්න බෑ. දැන් අපි ගොඩක් වෙලාවට ලැබිච්ච ඵලයට හේතු ඈඳනවා මේ මේ හේතුයෙන් කියලා. නමුත් අපි හේතුව අපට ඇති බව හුවෙනවා. හේතුව ඇති බව අහුවෙන්නට ඕනේ කුමක් ප්‍රත්‍යයෙන්ද හේතු වෙත්තේ මේ සත්‍ය නොදකීම පදනම තමයි හේතුවට ප්‍රත්‍යය. සත්‍ය දකිනකොට හේතුවට ප්‍රත්‍ය නෑ. අන්න එහෙනම් හේතු නැති කල්ලි නිරෝධය. ඊළඟට තව උදාහරණයක් පැහැදිලි කරනවා මහා ගහක් තියෙනවා සාරවත් ගහක් තියෙන මුල් විහිදිච්ච අතු විහිදිච්ච සාරවත් ගහක් තියෙන මේ ගහේ සාක කියන්නේ අතු අතුපතර නිසා ඡායාවක් වැටෙනවා එතකොට මේ ගසේ මුලුත් කඳත් අතුපතරත් මේ සියල්ලක්ම අනිත්‍යයි. එහෙනම් මේ ඡායාවත් අනිත්‍යයි. නමුත් යම් කිසි කෙනෙක් කියනවනම් මේ ගසේ අරටුව අනිත්‍යයි නැත්නම් ගසේ කඳ ඒ ස්වභාවය නිට්ටයයි අනිත්‍යයි. ඒ වගේම මුල් ඒවත් අනිත්‍යයි අතුපතරත් අනිත්‍යයි. නමුත් එයින් හටගන්න ඡායාව අනිත්‍යයි කියලා කෙනෙක් කියනවනම් ඒ කියවන හරිද? ඒ කියවන වැරදි. ඇයි ඒකට හේතුව? කුමක්ද ඒකට හේතුව? මේ ගසෙහි මුළුත් කඳත් අතුපතරත් නිසයි සෙවණ තියෙන්නේ. එහෙනම් මේ හේතු අනිත්‍ය නම් ඵලය කෙසේ නම් නිට්ටයවන්නේද? එහෙනම් ඵලයක් අනිත්‍යයි. මෙන්න මේ වගේ කියනවා මේ බාහිර ආයතන මුල් කරගෙන ච බාහිර ආයතන පටිච්ච සංවේදී සංවේදීටි සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා මේ බාහිර ආයතන මුල් කරගෙනත් සැප දුක අදුක්ඛම සුඛ කියන මෙන්න මේ වේදනාවල් හට ගන්නවා එතකොට මෙන්න මේ බාහිර ආයතනය කියන කාරණාව අනිත්‍ය නම් ඒ අනිත්‍ය නිසා හටගත්ත ඵලය කෙසේනම් නිට්ටය වන්නේද? ඒ හටගත්ත ඵලය නිට්ටය වෙන්න විදිහක් නැහැ. මොකද එයින්ම තමයි පැන නැගෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට බුදුජාමක නන්දක ස්වාමීන් වහන්සේ මේ වික්ෂණින්ගේ මේ ප්‍රශ්න ටික අහනවා. එතකොට ආර්ය ශ්‍රාවකයාත් ඔන්න ඔය විදිහට තමයි දකින්නේ කියලා නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන්ට පිළිතුරු දෙනවා. එතකොට එනවා මේ භික්ෂුණීන් සියල්ලක්ම බුදුජන් වහන්සේගේ දහම අහලා නුවණින් විමසමින් දැන් මම අනිත්‍ය සූත්‍රයේදී පැහැදිලි කරා අනිත්‍ය සූත්‍රය තුළ බුදුරණන් වහන්සේ ඉස්මතු කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ සංඛාර විමසනකොට අනුලෝම කන්තියට පැමිණිච්ච කෙනා සම්මත්ත නියාමයට බැසගෙන අන්න සම්මාදිට්ඨිය යොමු වෙනවා. එතකොට එහෙනම් නුවණින් විමසීමෙන් තමයි අනුලෝම කන්තියට එන්නේ. එතකොට මේ අනුලෝම කන්තියට යොමු වීමක් තමයි මේ කතා කරන්නේ. යොමු වෙච්ච යොමු නොවුණා නම් මෙහිම උත්තරයක් දෙන්න බෑ. එතකොට සම්මත්ත නියාමය සම්මාදිට්ඨියටත් යන මග මෙය වෙනවා. එතන මෙතන මේ ඇසත් රූපයත් වෙන වශයෙන් කතා කරන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට මේක අපට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කාරණා කතා කරන්නේ අපිට ලෝකයේ තුල ගෝචර වෙන නිසා. දැන් අපි සමහර ලාවට අපි රූපය මුල් කරගෙන වෙනම අපට වේදනා මුල් කරගෙන ආශාවල් හට ගන්නවා. ඊළඟට අපට ඇස මුල් කරගෙන වෙනම හට ගන්නවා. නමුත් ඒක අපට ගෝචර වෙන දෙයක්. අපි හේතුප්‍රත්‍ය වශයෙන් දකිනකොට ඇස රූප විඥාන කියන මේ ක්‍රියාකාරීත්වයක් නැති තැනදී සැප දුක් උපේක්ෂාව කතා කරන්න බෑ. එතකොට මේ හේතුඵල වශයෙන් අහුවෙච්ච තැන. නමුත් ගෝච අහුවෙන්නට ඒක ප්‍රඥාවට අත්දකින්නට ලෝකයේ තුල ගෝචර දෙයකින් පටන් ගන්නට වෙනවා. ලෝකයේ තුල ගෝචර දෙයකින් පටන් ගන්න නැතුව කවදාවත් එතනින් එහාට යන්න බෑ. එතකොට මේ මුල ඉඳලා යන්න ප්‍රතිපදාවකට යොමු වීමක් තමයි මෙතනදී මේ පැහැදිලි කරන්නේ. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා දැන් මේ විදිහට ඇස ආදී ආධ්‍යාත්මික ආයතනත් රූප ආදී බාහිර ආයතනත් මෙන්න මේ ටික මුල් කරගෙන මේ හටගන්න සැප දුක් උපේක්ෂා වේදනා නিত্য නොවන බවට <clears throat> මේ උදාහරණ තුලින් ලස්සනට ඉස්මතු කරනවා ඒ උදාහරණ තුල හොඳට ඒක ගැබ් වෙනවා තෙලුත් පැටියත් සිරුවත් පැත්තෙන් ආලෝකය එතකොට ආලෝකයට කිසිම දෙයක් අයිතියක් නැහැ ආලෝකයට අයිතිය තියෙන හේතුව හේතුව ඇති කල්ලි ආලෝකය තියෙන්නේ හේතු නැති කල්ලි ආලෝකය නැහැ එහෙනම් හේතුව නෙමෙයි ආලෝකය තෙලුත් නෙමෙයි ආලෝකය, වැටියත් නෙමෙයි ආලෝකය, සිරුවත් නෙමෙයි ආලෝකය. හැබැයි මේවා නැතුවත් නෙමෙයි ආලෝකය. මේ ප්‍රත්‍යයෙන් හටගන්නේ. හේතුවට අදාළ නැහැ ඵලය. නමුත් හේතුව ඇති කල්ලි ඵලය තියෙන්නේ. ඵලයට බහුවිපදනමක් නැහැ. හේතු නිසා අන්න එක අනිත්‍ය කියන්නේ. ඒතකොට හේතුවත් අපි දකිනවා ප්‍රත්‍ය වශයෙන් පටිච්චසමුප්පන්න බව. මෙන්න මේක දකිනකොට මේ හේතුඵල ධහම ප්‍රඥාව තුළින් අත්දකින්න. එතකොට තමයි මේ ලෝකයේ තුල සත්‍ය දැකීමත් එක්ක නිදහස් වෙන්නේ. ඔන්න ඊළඟට තවත් ලස්සන උදාහරණයක් පැහැදිලි කරනවා. හරියට නැගිනවරුනේ ඔන්න දක්ෂ ගවඝාතකයෙක් හරි ගවඝාතක යතවැසියෙක් හරි මොකද කරන්නේ ගවයෙක් ගවයෙක්ගේ ඉස්ලාම් පිට සම සිඳලා ඊළඟට ඇතුළු සම සිඳනවා. හොඳ තියුණු පිහියක් අරගෙන තුවාල වෙන්නේ නැතුව ඒ කියන්නේ බාහිරින් ලොකු හානියක් වෙන්නේ නැතුව ඉස්ලාම බාහිර මස කපනවා ඊළඟට ඇතුළ මස කපනවා ඊළඟට ඇතුළ මසත් කපලා ඇතුළේ තියෙනවාද යම් කිසි විදියකට බන්ධන කියන්නේ ආහාර වැල් මේ කය පවත්වන්නට අදාළ වෙන විදිහට බැඳිච්ච නහර වැල් තියෙනවද මෙන්න මේ ඔක්කොම කපනවා කපලා ඊට පස්සේ මොකද කරන්නේ මේ පිටහමත් හොඳට මහලා ඇතුළු හමත් හොඳට මහලා හොඳට බාහිරට ගවයේ පේන විදිහට ඔන්න ඉස්මතු වෙලා තියෙනවා. එතකොට බාහිරින් කෙනෙකුට පේනවා මේ එකතු වෙලා කියන්නේ මේ හඹ ඔක්කොම එකතු වෙලා මේ මේ ගවයේ ජීවත් වෙන බව සංයුක්තව ගවයේ එකතු වෙලා ඉන්න බව තමයි බාහිරට පේන්නේ. මෙහෙම කිව්වොත් එහෙම කියමන හරිද කියලා අහනවා. දැන් ගවයාගේ පිටහම හොඳ හපනවා පිහියකින් ඇතුළු හැමත් කපනවා සියුම් පිහියකින් සියුම් පිහියකින් කපන්නේ. ඒකයි බාහිර තුවාලයක්වත් වෙන්නේ නැත්තේ. ඊළඟට ඇතුලේ නහරවැල් ඔක්කොම කපනවා. පිටට පිටින් සියුම්ම කපලා ඇතුලේ සියල්ලම නහරවැල් කපලා හොඳට මහනවා පිටට පේන්නේ නැති වෙන්නේ. ඉතින් පිටින් බල්ලා කිව්වොත් මේ මේ ගවයා ජීවත් වෙන කෙනෙක් නැත්තම් මේ මේ ගවයා එකතු වී වාසය කරන කෙනෙක් කියලා කිව්වොත් ඒ කියමන හරිද? වැරදි. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ ඇතුළුම කපලා මේ පිට හැම කපලා ඇතුළු හැම කපලා ඒ වගේම මේ නහර සම්පූර්ණයෙන්ම තිඳලා ඊට පස්සේ තිබුණු නිසා මේ සත්වයාගේ ජීවිතය සම්පූර්ණ නැති වෙලා තියෙන්නේ. ඒ නිසා එකතු වෙලා ඉන්නවා කියලා මෙතන මෙතන ගවයෙක් ප්‍රකට වෙනවා කියලා කියන්න බෑ කියනවා. කෙන ගවයා ජීවමානව කතා කරන්න බෑ. ඔහු මැරලා ඉන්න ගවයෙක්. මම උපමාවකුයි කියන්න මේක මේ පැහැදිලි කරේ. මේ අර්ථයක් ඉස්මතු කරන්න නොවන තියෙන කෙනා මේ අර්ථය මේකෙන් ගන්නවා කියලා මෙන්න විස්තර කරනවා මොකද්ද ඇතුළුහම කියලා මම පැහැදිලි කරේ අන්තරෝ මංසකංති වගිනියෝ සම්නන්තං අජාතිකානං ආදි වචන බාහිර බාහිර ජමකෝ සම්නම් බාහිරාණං ආයතනං ආදි වචන ඒ වගේම ඇතුළුහම කිව්වේ ආධ්‍යාත්මික ආයතන 6 පිටසම කිවි බාහිර ආයතන 6 ඇතුලේ තියෙන අර නහරවැල් මේ සියල්ලක්ම කිව්වේ නන්දි රාගයට කියන නමක්. නන්දි රාගයට මම ඒ කාරණා තුලින් කිව්වේ. ඒ වගේම තමයි මම මේ තියුණු ආයුධය කියලා මං පිහිය කියලා මම මේ පැහැදිලි කරේ ප්‍රඥාවට ආර්ය ප්‍රඥාවට ප්‍රඥාවට කියන නම මේ සම්පූර්ණයෙන් සිඳපු ඒ කියන්නේ ගවයාගේ සියල්ලක්ම කිඳලා අර ජීවත් වෙන ගවය වගේ තමයි රහතන් වහන්සේ කියලා පැහැදිලි කරනවා. දැන් බලන්න මේ උදාහරණයෙන් අපට ලොකු කාරණා ටිකක් ඉස්මතු වෙනවා. මේ වගේ ලොකු කාරණා ටිකක් ඉස්මතු වෙනවා. මොකද්ද මේකෙන් ඉස්මතු වෙන කාරණාව? දැන් රහතන් වහන්සේ කියන එක අපට සාමාන්‍ය දැන් ඔය අපි නිතරම කතා කරන දේ තමයි ලෝකයට ප්‍රකට වෙනවානේ. හරියට අර ගවයා ප්‍රකට වෙනවා වගේ. දැන් ගවයා ලෝකෙට ප්‍රකටයි. නමුත් ගවයා ජීවත් වෙලාද? ජීවත් නැති බව අහුවෙන්නේ කාටද? මේක දැකපු කෙනාට. නොදකපු කෙනාට අහුවෙන්නේ නැහැ. නොදකපු කෙනාට පේන්නේ ජීවත් වෙලා ඉන්න. මොකද හොඳට ඇඟපත තියෙනවා. මේ කුණු වෙනකම්ම පේන්නේ නැහැ. නමුත් ගවයාගේ ජීවිතය සම්පූර්ණ නැති වෙලා ඉවරයි. ඒ වගේ තමයි ආධ්‍යාත්මික ආයතනේ, බාහිර ආයතනේ සිඳගෙන ඇතුළට යනකොට ඒක සිඳගන්න නැතුව ඇතුළට යන්න බෑ. දැන් මේ මුල ඉඳලා නන්දක ස්වාමීන් වහන්සේ පැහැදිලි කර කාරණා තුලේ තියෙන එකයි. ඇයි ආධ්‍යාත්මික ආයතනය බාහිර ආයතනය මුල් කරගෙන හටගන්න වේදනාව ඔස්සේ තමයි කතා කරන්නේ. එතකොට මේකෙන් තමයි ඇතුළට ඇතුළට ගිහින් එතකොට මේ තියුණු පිහිය උපයෝගී කරගෙන තියුණු ආයුධය උපයෝගී කරගෙන මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන දෙක සින්දා. සින්දලා බලනකොට නහර වැල් ටික. අන්න එතකොට අර හමක් කතා කරන්න අදාළත්වයක් නෑ. මේ නහර වැල් ටික ඔක්කොම කැපුවට පස්සේ මොකද වෙන්නේ? අර ජීවිතේ ප්‍රයත්න තියෙනවා. ඒ සිඳගෙන යනකොට තමයි ඇතුළේ තියෙන මේ ක්‍රියාකාරීත්වය අහුවෙන්නේ. ඒ වගේ තමයි ඇස නැත්නම් ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියන දෙක ඔස්සේ ප්‍රකට වෙන දෙක ඔස්සේ දැන් අපිට මුලින්ම බාහිර ආයතනය අපට ප්‍රකටයි ලෝකේ තියෙන දෙයක් ඇටියෙට ඊළඟට ඒක මට ගොචරුනේ කියන්නේ අපට ඉස්සෙල්ලාම අහුවෙන්නේ එතකොට මේ දෙක ඔස්සේ අපි විමසගෙන විමසගෙන යනකොට අහුවෙන්නේ මෙන්න ඇතුලේ ක්‍රියාකාරීත්වය අන්න ඇතුලේ ක්‍රියාකාරීත්වය අහුවෙනකොට අර මේ අර ප්‍රඥාව කියන ආයුධයෙන් අරව කපලා දානවා දැන් ඇතුළහම පිටහම කියන එකට හරියට දැක්කම ප්‍රඥා කියන ආයුධයෙන් කපනකොට කපන කපන්න නැතුව තියෙද්දි අර වෙන්නේ නැහැ. ලස්සනට තියෙන එකක් විතරයි තියෙන්නේ. කපාගෙන යනකොට මේකේ ඇතුළ පැත්ත අහු වෙනවා. අන්න එතකොට මේක සිඳලා මේ මහනෝ වගේ දැන් මැහුවට පස්සේ පිටට පේන්නේ ඒ වගේ තමයි රහතන් වහන්සේගේ ජීවිත පැවැත්ම. එතකොට එහෙනම් රහතන් වහන්සේගේ ජීවිත පැවැත්මේදී අපට කිසි වෙලාවක මේ අර මොකද්ද ආද්‍ය අර ගවයාගේ ඇතුළ හැමත හෝ පිට හැමත ජීවියක් තියෙනවා කතා කරන්න බෑ. මොකද මේ ජීවිත භාවය සිඳිලා. ඇතුළේ තියෙන දේවලුත් සිඳිලා. අන්න ඒ වගේ තමයි මේ ආධ්‍යාත්මික ආයතනයි බාහිර නමුත් ලෝකෙට ප්‍රකටයි. ලෝකෙට ප්‍රකටයි කුණු වෙලා යනකම්ම. ඒ ලෝකෙට තියෙනව තේරෙන්නේ. මේ ක්‍රියාකරි දකින්න කෙනාට තමයි මේක සත්‍ය ස්වභාවය අහු වෙන්නේ. එතකොට මෙන්න මෙතනින් මේ උපමාවෙන් ලස්සනට මේ නන්දක ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේගේ ස්වභාවය ගැන පැහැදිලි කරනවා. ඊළඟට පැහැදිලි කරනවා සත්තකෝ පණිමේ බගිනියෝ බොජ්ජංගා යේසං භාවිතා බහුලිකතා බික්කෝණං ආස් බික්කෝ ආසවාණ කයා අනාසවා චේතනමුති පඤ්ඤාව දිට්ඨ ධම්ම සාබින්ඥා ශක්තිකරත උපසම්පජි විරති කතමේ සත්‍ය මේ මේ ජීවිතේම ප්‍රඥා විමුක්තිය චේතෝ විමුක්තිය උපදවාගෙන වාසය කරන්න මෙන්න මේ විදිහට සත්‍ය බොජ්ජංග භාවිත බහුලීකృత කරන්න ඕනේ. කොහොමද? කතමේ සත්‍ය ඉදබගිනියෝ වික්කෝ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරණාමි ධම්මචි සම්බොජ්ජංගම් භාවේති විරිය සම්බොජ්ජංගම් පිට සම්බොජ්ජංගම් පස්සද්දි සමාධි උපේක්ඛා කියන මෙන්න මේ සම්බොජ්ජංග විවේකී විරාගයේ නිරෝධයේ වස්සග්ගේ නිවරට යොමු වෙච්ච ස්වභාවය අසුරු කරමින් භාවිතා කරනකොට අන්නහු ආශවක්ඛයේ බවට පත් වෙනවා. එතකොට එහෙනම් මේ ආසවක්ඛය බවට පත් වෙන්නට මෙන්න මේ බොජ්ජංග ධර්මයන් පුරුදු කරනතර බොජ්ජංග ධර්මයන් පුරුදු කරනවා කියලා කියන්නේ තමන් දැකපු නැත්නම් තමන් දර්ශනීය දර්ශනීය වෙච්ච මේ සත්‍ය නිතර නිතර මේ සත්‍යම දකින්න උත්සාහ කරනකොට අන්න සතියේ තෙන්න අවශ්‍යයි. සතිය යොමු කරගන්නට ඕන එක දකින්න. අන්න බෝධි අංගයක් හැටියට සත්‍ය දැකීම සතිය. ධම්මොච්ච මේක සත්‍ය තේරුම් ගන්න තව තවත් නුවණින් ඉමසන්න. වීරිය ඒකට යොමු වෙච්ච වීරිය. ඊළඟට එතන හට ගන්න ප්‍රීතිය, සැහැල්ලුව, සමාධිය, උපේක්ෂාව මෙන්න මේ සියල්ලක්ම අර අවබෝධයට උපකාරණ විදිහට එතන පුරුදු කරන්න ඕනේ. භාවිතා බහුලීකත කරනවා. විවේකයේ නිරෝධයේ නිවන අසුත්තු කරගෙන අන්න එතකොට ඔහු නිවීම සාක්ෂාත් කරනවා. එතන මෙන්න මේ කාරණාව මේ නන්දක ස්වාමින් වහන්සේ මේ භික්ෂුණීන්ට පැහැදිලි කරනවා. නන්දක ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට මේ අවවාදය කරලා නන්දක ස්වාමීන් වහන්සේ අවවාද කළාට පස්සේ භික්ෂුණීන් වන්දනා කරලා සතුටින් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා වන්දනා කරලා පිටත් වෙනවා. එතකොට නන්දක ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ ළඟට යනවා දැන් භික්ෂුණීන්ට අවවාද කරලා ඉවර වෙලා ඊට පස්සේ බුදුරන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේට කියනවා නන්දක නුඹේ අවවාදය හරිම ශේෂ්ඨයි හරිම ප්‍රණීතයි ඒ වික්ෂුණීන්ගේ කරපු අවවාදය අද මේ උපෝසත දවසේ චන්ද්‍රය වගේ හැබැයි ඒ දවසක් අඩුවෙන් ඒ කියන්නේ එක දවසක් අඩුවෙන් සිදුවෙච්ච චන්ද්‍රය වගේ. ඉතින් ඒක නිසා ඔය අවවාදයම නැවත කරන්න කියලා නන්දක. එතකොට ඒ භික්ෂුණීන් හරියට අර පුන් සඳ ඒ කියන්නේ 15 දවසට පැව සඳ වගේ පරිපූර්ණ වෙනවා කියලා බුදුරණවහන්සේ නන්දක ස්වාමීන් වහන්සේට පිළිතුරුත් මේ ප්‍රකාශ කරනවා දේශනා කරනවා ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ නැවත වතාවක් අර භික්ෂුණීන්ගේ ආරාමයට ගිහිල්ලා මේ දේශනාවම නැවත වතාවක් කරනවා සම්පූර්ණයෙන්ම මේ මුලින් කරපු විදිහටම අනිත්‍ය අනිත්‍ය අනිත්‍යද කියලා ආයතන ආධ්‍යාත්මික බාහිර ආයතන වල විමසමින් ඊළඟට විඥාන කායය තුළ විමසමින් අර උදාහරණ නැත්නම් හැදිරි කරමින් ඊට පස්සේ බොජ්ජංග වඩන ආකාරය මේ සියල්ලක්ම පැහැදිලි කරමින් නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන්ට අවවාද කරනවා. අවවාද කරලා ඉවරනට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට නන්දක ස්වාමීන් වහන්සේ ආවට පස්සේ භික්ෂුණීන්ට භික්ෂුන්ට ප්‍රකාශ කරනවා හරියට අද පුන්සඳ වගේ කියනවා මේ නන්දකගේ මේ අවවාදය අහලා මේ භික්ෂුණීන් මේ 500ක් භික්ෂුණීන් භික්ෂුණීන් 500ක් වැඩ සිටියා. මේ 500ක් භික්ෂුණීන්ගේ අවසානය කියන දක්වාම සෝතාපන්න ඵලය සාක්ෂාත් කරා කියලා බුදුරයන් වහන්සේ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එතකොට බලන්න මේ එකම දේශනාව තමයි ආයෙත් දේශනා කළේ. එතකොට එහෙනම් එකම දේශනාව නැවත දේශනා කරනකොට අර භික්ෂුණීන්ගේ නුවණ මුලින්දලම ක්‍රමානුකූල මෝරගෙන ආවා. දැන් මේ ප්‍රශ්න ටික මුලින් අහනකොටත් ඒ භික්ෂුණීන් උත්තර දුන්නේ තමන් දකින දෙයක් හැටියට නුවණින්. එතකොට මේ ක්‍රමානුකූලව මේ මාර්ගයේ ඉදිරියට මෝරගෙන හැදිලා තියෙනවා. අර නන්දක ස්වාමීන් වහන්සේගේ අහ ප්‍රශ්නේ තව තව එක මේ ප්‍රඥාව අර දහම් පරයයත් එක්ක විමසනකොට වැඩි වුණා. නැවත වතාවක් ඒකම කරනකොට මොකද බුදුරණවහන්සේගේ දහම තියෙන්නේ එකම يعني නුවණ වැඩෙන්නට Tamanට ගෝචර වන ඒ දේ පුරුදු කරගෙන යනකොට නුවණ වැඩෙනවා. අන්න නැවත නැවත ඒකම පුරුදු කරනකොට මොකද වුනේ? නුවණ හොඳටම වැඩිලා අවසාන භික්ෂුණියත් සෝතපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න යෙදුණා. එතකොට එහෙනම් මේ දේශනාව තුළ ගොඩාක් කාරණා තියෙනවා තේරුම් ගන්න හිතන්නේ දැන් අපි ගොඩක් වෙලාවට මේ කටවචනයට මම එකයි මුලින්ම පැහැදිලි කරේ සාමාන්‍යයෙන් අපි දන්න දැනුමට කටවචනයට අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රකාශ කිරීම නෙවෙයි අපිට මේ හේතුප්‍රත්‍ය වශයෙන් අහු වෙනකොට අපි අහු වීමත් එක්කයි මේක දකින්නට ඕනේ අන්න එහෙම දකිනකොට අපිට මේ දහම අපේ ජීවිතයේ දෙයක් බවට පත් වෙලා විමුක්තිය අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා එතකොට මේ දේශනාව තුළ ඉස්මතු වෙච්ච මේ උදාහරණ ටික අපි හොඳට කල්පනා කරන්න ඕනේ. මොකද බුදුරණවහන්සේගේ දහම මුලින්ම පිරිසිදු දහම. මේ උදාහරණات එක්ක අපි හොඳට කල්පනා කරලා බැලුවොත් අපිට මේ තුළින් ලකෝ දහම් පරයයක් ඉස්මතු කරගන්නට, විවෘත කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. අපිට නමුනෙන් හිතන්න පුළුවන් දෙයක් ඉස්මතු වෙනවා. තමන් අර උදාහරණේ අර ගවයාගේ උදාහරණේ ඊළඟට තෙල් පහනේ උදාහරණේ ඊළඟට ගසේ සෙවණ උදාහරණේ මේ සියලුම උදාහරණ තුළදී සැබෑවටම අපේ නුවණට ගෝචර කරගන්න පුළුවන් ඉමසන්නට අවශ්‍ය දෙයක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ දහම් කාරණා ටිකත් අපේ ජීවිතේට සම්මාදිට්ඨිය ඇති කරගන්නට අවශ්‍ය යෝනිසෝ මනසිකාරය කරන්නට උපකාරයක් කරගන්නට ඕනේ. ඉතින් ඒක නිසා මේ පින්වත් සියලු දෙනාටත් ඒ සඳහා මේ උපකාරයක් කරගන්නට ඒ වගේම මේ පුලින් යම් කිසි විදියකට තවත් වටහා ගන්නට තේරුම් ගන්න අවශ්‍ය තවත් දහම් කාරණා තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව තියෙනවා. ඉතින් ඒකට මේ පින්වත්තුන් අවශ්‍ය ප්‍රශ්න යොමු කරන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාමාන්‍ය ප්‍රමාණ පින් මෙවනම් කල්යන් මිත්‍රෙන්ට පුළුවන් ප්‍රශ්න වලින් එකතු වෙන්න තෙරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්ස කල්‍යාණ මිත්‍රයන් සූදානම් වෙනතුරු මම ප්‍රශ්නයක් නගන්නම් ස්වාමීන් වහන්ස අපි අනිත්‍ය කියන එක දැන් ඔබ වහන්සේ කිව්වා වගේ දැන් හේතු යෙදෙනකොට ඇති වෙන බවත් හේතු නොයෙදෙනකොට ඒ දේ ඇති නොවන බවත් කියන එක අපිට පැහැදිලි වුණා ඒ දේශනාව තුළදී ඒ වගේම අනිත්‍ය නම් දුකයි කියන එක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ අපි දුක්ඛ ලක්ෂණයද නැත්නම් විඳින දුකද හැටියට අපිට දෙකක් වගේ පේනවා මේ දුක කියන එක. ඒකත් තව පොඩ්ඩක් මම හිතන මීට කලිනුත් වහන්සේ තරමක පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. අද නැවත පාරක් අපිට මතක් කරලා දෙන්න සාකච්ඡා කරන්න සරණයි. තෙරුවන් සරණයි. ඇතරම් මම කලිනුත් පොඩක් පැහැදිලි කරා. අපට විඳින දුක ලැබෙන්නේ නිත්‍යයි කියලා ගත්ත තැනදී. මොකද විඳින දුක අපට ලැබෙන්නේ පුජ්‍යල අනුබද්ධිත්ව සාපේක්ෂව. එතකොට ඒක දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ කියන කාරණාවට අදාළයි පුජ්‍යල අනුබද්ධිත්ව ලැබෙන දුක. එතකොට පුජ්‍යලයක් තමයි ඒ ඒ දුක නිර්ණය කරන්නේ. පුජ්‍යලයේ තමයි ඒ දුක නිර්ණය කරන්නේ. ඒතර පුජ්‍යලයේ නිර්ණය කරන්නේ නිත්‍යයි කියලා ගත්ත තැනදී හේතුයෙන් ඵලයේ බව දකින්න නැති නිසා ආත්මයක් ඇති බව පුජ්‍යලයේ ඇති බව ගත්ත නිසා පුජ්‍යලය නිර්ණය කරනවා දුක බව. හේතුවෙන් අටගන්න ඵලයක් කියලා දකිනකොට ඒ ඵලයට බහුවේ ස්වභාවයක් නැති නිසා පිහිටන්නත් බෑ. බහුවේ ස්වභාවයක් ඇති බව දැක්කොත් තමයි පිහිටන්නේ. සැපයි කියලා ගන්නෙත් දුකයි කියලා ගන්නෙත් ලෝකයේ තුලදී බහුවේයි කියලා ගත්ත තැනදී. ඒ කියන්නේ එතනට පිහිටන්න පුළුවන් කියලා ගත්ත තැනදී. හේතුඵල වශයෙන් දකිනකොට පිහිටන්නට දෙයක් ගන්න නැති වෙනවා. මොකද පිහිටන්න බැරි වෙන්නේ හේතුවෙන් ගොඩනගෙන ඵලයක් කියලා දකින නිසා. අන්න ඒක නිසා තමයි නොපිහිටන දැන් ඇත්තටම දුක්ඛ සංඥාවත් එක්ක වැඩෙනවා අපපනිහිත සමාධිය නොපිහිටන සමාධිය. පිහිටීමක් නැහැ. දැන් පිහිටීමක් තියෙන්නේ අල්ලගත්තොත් නිත්‍ය කියලා ගත්තොත් පිහිටීමක් තියෙන්නේ. ඒතර අනිත්‍ය නිසා දුක බව ගැනෙන්නේ හේතුවෙන් හටගන්න ඵලයක් බව දකින නිසා. ඒක තමයි සංස්කරණය වීමෙන් හටගන්න දේ. ඒකට තමයි සංඛාර දුක්ඛය කියලා කියන්නේ. සංකර සංස්කරණයෙන් හටගන්නා කර දකින්න එක සංස්කාර දුක්ඛේ. දුක්ඛ දුකත් විප්‍රණාම දුක දැන් මුලින්ම පටන් ගන්න තියෙන්නේ එතනින් එකයි අපි ගෝචර දෙයින් පටන් ගන්නවා වෙන්නේ එතකොට ඒක මුල් කරගෙන අපි දුක්ඛ දුකක් කියලා ගත්ත දේ දකිනවා හේතුඵලයක් හැටියට එහෙම ගන්නකොට දුක්ඛ දුකක් කතා කරන්න බැරි වෙනවා හේතුඵලයක් කියලා දැක්කට පස්සේ සංස්කරණයක් බව දකින නිසා මගේ දුකක් කියලා මට අහුවෙන්නේ සංස්කරණයක් කියලා දැක්කේ නැති තැන තමයි මගේ දුකක් බවට අහුවෙන්නේ එතකොට තමයි මගේ සැපක් කියලා කියන්නේ නැත්තම් මෙතනදී තියෙන්නේ මගේ දුකක් හෝ මගේ සැපක් නෙමෙයි හේතු නිසා අටගන්න ඵලයක් බව දකිනකොට එතන පිහිටීමක් ඇති වෙන්නේ නැහැ අර දුක කියන කාරණාව නැත්නම් ඒ සංඛාර දුක්ඛය කියන කාරණාව දැකීමත් එක්ක මෙන්න මේක තමයි අනිත්‍ය නිසා දුක කියන කාරණාව. එතකොට ඒ දකින දේත් එක්කම ඇත්තටම අනාත්ම බවක් දකිනවා. මොකද අනාත්ම බව තමයි ඉස්මතු වෙන්නේ අනිත්‍ය බව දැකීමත් එක්ක. ඔය මේ ගී සූත්‍ර තුල ආදී පැහැදිලි වෙනවා. යමෙක් අනිත්‍ය සංඥාව වඩනවා නම් අනත්ත් සංඥාව පිටනවා. මොකද අනිත්‍ය බව නිවැරදිව දැක්කහනම් එතන ආත්මයක් ඇති බව දකින්නේ නැහැ. අනිත් බව නොදැකීමත් එක්ක තමයි ආත්මයක් ඇති බව දකින්නේ. එතකොට අනිත්‍ය බව නොදැකීමත් එක්ක ලැබිච්ච ආත්මයට තමයි පුජ්‍යල අනුබද්ධිත දුක සැප කියන කාරණාව අදාළ වෙන්නේ. ත්‍රිවන් සරණ. ත්‍රිවන් සරණයි බොහොම පින් සාමනා. කලයන් කියන දෙකට වෙනකොට අවසරයි ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නෙටම සංඥාස දැන් යම් කිසි දෙයක් ඇසhari අපි නිත්‍යයි කියලා ගන්න නිසා නිත්‍යයි සැපයි සුඛයි කියලා ගන්න නිසාම අපි මම මගේ මගේ ආත්මය කියලා තණ්හාවෙන් මානෙන් අල්ලගන්නවා නේද ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව් ඒ නිසාම තමයි අල්ලගන්නේ. නිට්ටයයි සැපයි කියලා ගන්න නිසාම තමයි මම කියලා ගැනීම තියෙන්නේ. අනිත්‍ය බව දැක්කනම් මම කියලා ගැනීමක් ඇති වෙන්නේ නිට්ටය බව ගත්ත නිසා සැප බව වගේම ආත්ම බව ගන්නවා. අනිත්‍ය බව ගත්තනම් සැප බව ආත්ම බව ගැනීමක් සිදු වෙන්නේ එතකොට ආත්ම බව කියන එක සංකල්පනා يعني ආත්ම බව කියන්නේ මම හිතන දේ අපි හිතනවා අපි හිතන දෙයක් විතරක් කියලා. හිතනවා නම් අපට අනාත්ම බව හිතන්න පුළුවන්. හැබැයි අනාත්ම බව හිතන්නේ නිත්‍ය කියලා ගත්ත දෙයක් එක්ක. හැබැයි ඒතරත් ආත්ම කියලා ඇති වෙලා ඇති වෙච්ච දේ මම අනාත්මයි කියලා දකිනවා. මම අනාත්ම කියලා හිතනවා. ඒක සංකල්පය. නමුත් අනාත්ම ආත්ම බව හැඟීමක්. හැඟීම ඇති වෙන්නේ නිත්‍ය කියලා ගත්ත නිසා. අනිත්‍ය බව දැක්කපු තැනදී ආත්ම බව ගන්න හැඟීම දුරු වෙනවා. ඇයි එහෙම දුරවන්නේ? ආත්මයි කියලා ගන්න බැරි වෙනවා. ඇයි නිත්‍ය හේතුඵලය කියලා දැක්කපු තැනදී කොහෙද ආත්මයක් කියලා ගන්නෙ? හේතුඵල බව නොදකපු නිසා ආත්මයක් බවට පත් වෙනවා. හේතුඵලයේ බව නොදකපු නිසා ආත්මයක් කියන කාරණාව ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඔය බුදුරණවහන්සේ සමහර දේශනා අත්කාර අත්තට සූත්‍රය තුළදීම පැහැදිලි කරනවා මින් අර එක බ්‍රාහ්මණයෙක් ඇවිදලා ආත්මයක් තියද ආත්මයක් නැද්ද කියලා අහන ප්‍රශ්නෙට දෙකටම උත්තරයක් දෙන්නේ නැහැ. මොකද ආත්මයක් තියනවා කිව්වොත් දහමට ගැලපෙන්නේ නැහැ කිව්වොත් එහෙම ඔහු ගන්නවා තියෙන දෙයක් නැති බව. එහෙනම් කෙනෙකුට ආත්මය තියෙනවද නැද්ද කියන කාරණාව කතා කරන්න කලින් මේ හේතුඵල ධර්ම ඉස්මතු කරන්න වෙනවා. හේතුඵල ධර්ම ඉස්මතු වෙච්ච තැනදී ආත්මයක් තියෙනවද නැද්ද කියන කාරණාව හුට අදාළ වෙන්නේ. ඔව් දකින්න මෙතන ආත්මික ක්‍රියාකාරීත්වය කියන්නේ බොරුවක් බව හේතුඵල ධර්ම දැකීමත් එක්ක. එහෙම නැත්නම් අපි අනාත්මයි කියලා සංකල්පනාව ආත්මික තුල ඉඳලාමයි අපි අනාත්මයි බව හඳුනා ගැනීමක් තියෙන්නේ. ත්‍රිවංශරණ. අදරයි ස්වාමීන් වහන්සේ මේ දැන් අපිට පේන එන දැනෙන මට්ටමේ ලෝකය කියන තැනදී අපි දෙකට බෙදාගෙන ඒක මේ බැලුවට එතන ආයතන කියන්නේ අපිට එතන හැංගෙන්නේ. නමුත් මේ පේනවා කියන මට්ටම ඇති වෙන්නත් මෙතන මොකක් හරි ඉන්ද්‍රියක් හරි මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වෙනස. මොකෝ පටිච්චසම්පාදයේ නෙමෙයි අර මේ අර පුරාණ කර්මයෙන් මේ ඉන්ද්‍රියන් හට ගන්නවා කියලා කියන තැනදී ඒකේ සම්බන්ධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේක නැත්තම් මේ ආය ආයතන කියන තැන විඥාණයට පස්සේ කියන හින්දා මම මේ පොඩ්ඩක් අහන්නේ පොඩ්ඩක් මට ඒක පැහැදිලි කරගන්න සම්මාංශ. තෙරුවන් සරණයි. ඔව් ආයතනික ප්‍රත්‍යයට ආයතනයක් ඇති වෙන්නට සංකාර විඥාන අවිද්‍යාව කියන ප්‍රත්‍ය තියෙනවා. ඒ ප්‍රත්‍ය නැතිනම් ආයතනයක් කියන කාරණාව කතා කරන්න බෑ. එතකොට ආයතනය කියන දේ විඥාන සංකාරත් එක්ක පැවැත්මකට ඉස්මතු වෙන දේ. මේ මහා නිදානයේදී ආයතනයක් කතා කරන්නේ එතන නාම රූප විඤ්ඤාණ අන්‍යෝන්‍ය ක්‍රියාකාරී. ඒතොර මේ ක්‍රියාකාරී සිදුවෙන තැන ආයතනය. අපි මේක නාම රූප විඤ්ඤාණ ක්‍රියාකාරීත්වයක් බව නොදකින නිසා අපට ආයතනයක් ඇති වෙලා තිබෙන ආයතනයකින් දකින බව අපට හැඟෙන්නේ. තිබෙන ආයතන බවක් අපට ඇති වෙන්නේ නාම රූප විඤ්ඤාණ ක්‍රියාකාරීත්වයක් නොදකින නිසා. නාම රූප විඤ්ඤාණ ක්‍රියාකාරීත්වයක පදනම ඇති බව ගත්ත අවිජ්ජා සංඛාර නිසා කියලා දකින්නේ. අවිජ්ජා සංඛාර නිසා මේ නාම රූප විඥානයේ ක්‍රියාකාරීත්වයක් තිබෙන්නේ කියලා දැක්කනම් මේ තිබෙන ආයතනයක් අහු වෙන්නේ නැහැ. නමුත් අපිට මූලිකව ඉමසන්නට තමයි මේ තිබෙන ආයතනයක් ඔස්සේ අපට ඉමසගෙන යන්න තියෙන්නේ. තිබෙන ආයතනයක් ඔස්සේ ඉමසගෙන යන තැනදී අපිට මේක අහුවෙන්නේ. එහෙම නැතුව අපට ආයතනයක් තිබෙන බව ගත්ත තැනදී අපි ආයතනයක් නැති බව හිතුව කියලා වැඩක් නැහැ. දැන් අර ගවයාගේ ඇතුළුමයි පිටමයි දෙක කැපුව තැනදී තමයි ඇතුලේ ක්‍රියාකාරීත්වය අහුණාට පස්සේ ඒ ටික කැපුවට පස්සේ මේ පිටහම ඇතුළුම කියන ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා. ඔක්කොම ටික නිස්සබහල යනවා. එහෙනම් අපට ගෝචර වෙන පිට ඇතුළ කියන මේ දෙක මුල් කරගෙන මේ පිට ඇතුළ ඇති වෙච්ච බව කොහොමද සිදු වුනේ කියලා හොයාගන්නට වෙනවා. ඒක හොයාගත්ත තැනදී මේ පිට ඇතුළ කියන කතා කරපු දේත් නිස්සබහල යනවා. ඒක නිසා තමයි අවිද්‍යා සංඛාර විඥාන නාම රූප කියන දේ ප්‍රත්‍යක් වෙනවා මේ ආයතනයක් කියන කාරණාව ගොඩ නැගෙන්නේ. එහෙනම් මෙන්න මේ කාරණා දක්වා අපි විමසන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් ගත්ත තැනදී අපට අදාළත්වයක් වෙන්නේ නැහැ මේ තියෙන දෙයක් දැක්කද නැත්නම් තියෙන මගේ ඇහෙන් දැක්කද කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ. එතකොට අපි කර්ම විපාකත් එක්ක කතා කරනකොට පුජ්‍යල අනුබද්ධිත කාරණාවක් තමයි. එතකොට අපි සංසාරේ ආ පුජ්‍යලයෙන් දැන් ඉපදිලා එයාගේ කර්ම විපාකය තමයි අපට දාලා. ඒතකොට මූලිකව කෙනෙකුට ඒක විමසුවර ප්‍රශ්නයක් නැහැ. පුජ්‍යලයක් හැටියට අපට මූලිකව තියෙන නිසා. හේතුඵලයෙන් ඉමසගෙන යනකොට අර විපාක විශ්ය අපට කතා කරන්න බැරි වෙනවා. මොකද විපාක විශ්ය ඇත්තටම අචින්තයයි. විපාක විශ්ය කතා කරන්න ගියොත් විපාක විශ්ය අදාළවන්නේ පුජ්‍යලයට. දැන් මම එදා කරපු දේශනාවෙත් පැහැදිලි කරා අවිද්‍යා ගතෝයන් පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංකාරං අபிසංකරොන්ත. අවිද්‍යා සහගත පුරුෂ පුජ්‍යලය. එතකොට අවිද්‍යා පත්‍යෙන් සංකාර කියන දාලත් ඒ නෙමෙයි. අවිද්‍යා පත්‍යෙන් සංකාර කියලා කියන තැනදී පුජ්‍යල කතාව කතා කරන්න බෑ. අනිත්‍ය බව දකින්නේ. නිත්‍ය අවිද්‍යාව සහගත පුරුෂ පුද්ගලෝ කියනකොට නිත්‍ය බව දැකපු නිසා ඒ කියන්නේ අනිත්‍ය බව නොදකපු නිසා පුරුෂ පුද්ගලයා ගොඩ නැගිලා එයා තමයි කර්මයක් රැස් කරලා විපාකයක් විඳින්න යමක් ඇති කරගෙන විපාකයේ ප්‍රතිඵලයක් දැන් ලැබෙන්නේ. එතකොට මූලික ගෝචර අපට ඒක ඒක මුල් කරගෙන ඉමසගෙන යනකොට අර ඇතුලේ ක්‍රියාකාරීත්වය අහුවෙච්ච තැනදී පිටගෙන කතා කරන්න දෙයක් නැහැ ඊට පස්සේ ඒක නිස්සබහ වෙලා යනවා. ඉතින් එහෙනම් අර අපට ගෝචර වන තැනින් පටන් අරගෙන නෝනින් ඉමසගෙන අපස්සට යන්න වෙනවා. ආපස්සට ගිය තැනදී අර අරකේ කතා ශිරිල්ල අදාළ නැහැ. ඒකයි මම අර යමක සූත්‍රය, අනුරාධ සූත්‍ර ආදී ගොඩක් දේශනා තුලදී මම පැහැදිලි කරන්න හේතුනේ බුදුරණන් වහන්සේගේ දේශනා තුල ඒවා හොඳට ඉස්මතු වෙනවා. ඒකට ප්‍රශ්නේ නැතිලා යනවා. ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි හම්බෙන්නේ. ප්‍රශ්නේ නැති වෙච්ච තැනදී උත්තරයක් කතා කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ අපට ගෝචර වෙන තැනින් පටන් අරගෙන අපි ඇතුළට විමසගෙන යනකොට අපට මේ ක්‍රියාකාරී සියල්ලක්ම අහු වුණාම අපට මේ ගෝචර වෙච්ච දේ තුළ ඇත්ද නැද්ද කියන කතාව නැති වෙලා යනවා. ඒකයි සබ්බස් සූත්‍රියවත් පැහැදිලි කරන්නේ විචිකිච්ඡා සංයෝජන විචිකිච්ඡා සංයෝජන දුර්විච්ච කියන එක අතීතයේ හිටියද නැද්ද දැන් ඉන්නවද නැද්ද අනාගතේ ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ නෑ. ඉන්නවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි. දැන් අපි නුවණින් යුක්තව අපිට වැටහුනේ නැත්නම් අපි කල්පනා කරලා අතීතේ හිටියේ නෑ කියලා ගන්න. හැබැයි ඒකත් දෘෂ්ටියක්. දැනුත් නෑ අනාගතෙත් නෑ. ඒක වැරදි. අතීතේ හිටියා කියන කාරණාව ලෞකික දිට්ඨියත් එක්ක යන ගමනදී තියෙනවා. එහෙනම් හිතිය දේ තමයි දැන් තියෙන්නේ කියන කාරණාව ලෞකික දිට්ඨියත් එක්ක නම් අපි කලින් කරා දැන් දැන් මට ඒක ප්‍රතිඵලයක් ලැබුණා. පොඩ්ජලේ ගමනක් එක්ක. ඒක ඇත කියන කාරණාවත් එක්ක. බෑ ඇත කියන කාරණාවත් එක්ක ඉඳලා අපි නැත කියලා දැම්මට වැඩක් නැහැ. ඇත කියන කාරණාව ඇති වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ඇත කියන කාරණාව ඇති වෙන්නේ කොහොමද කියලා බලපු තැනදී දකිනවා සත්‍ය නොදැකීමත් එක්ක ඇති වෙන්නේ කියලා. සත්‍ය දකිනකොට එහෙනම් ඇත කියන කාරණාව ගැනීමක් සිදුවන්නේ නැහැ. එතකොට නැත කියලා දැම්ම නෙමෙයි, නැත කියලා හිතුවා නෙමෙයි, ඇත කියන කර්ම වැටුනේ මේ විදිහයි. එහෙනම් අපට ගෝචර වෙන තැනින් අපි පටන් ගන්නට වෙනවා අපට මූලිකව මේ කර්ම විපාකයක් එක්ක මේ ලෝකයේ සකස් වීමක් දැන් ඇති වුණා. මේක ඇති වෙන්නේ කොහොමද කියලා හොයන් යනකොට අර කර්ම විපාක විදිය කියන කාරණාව කතා කරන්න බැරි වෙනවා. පුජ්‍යල කතාව අපට අදාළ වෙන්නේ නැහැ. හේතුඵල සමහු වෙන නිසා. එතකොට අර ඇතුලේ ක්‍රියාකාරී සම්පූර්ණ අර ගවයාගේ ඇතුලේ ක්‍රියාකාරී සම්පූර්ණයෙන් අහු වෙනවා වගේ. එතකොට අපේත් මේ අවිද්‍යාව පැත්ත කරගෙන හටගන්න මේ ක්‍රියාකාරී දැක්කපොතනදී අතීතයේ ඉඳලා ආවද කියන ප්‍රශ්නේ වැරදි. අතීතයේ ඉඳලා ආවේ නැද්ද කියන ප්‍රශ්නේ වැරදි. අතීතේ හිටියද කියන ප්‍රශ්නේ වැරදි. අතීතේ හිටියේ නැද්ද කියන ප්‍රශ්නේ වැරදි. දැන් ඉන්නවද කියන ප්‍රශ්නේ වැරදි. දැන් ඉන්නේ නැද්ද කියන ප්‍රශ්නේ වැරදි. අනාගතේ ඉඳීවිද කියන ප්‍රශ්නේ වැරදි. අනාගතේ නැද්ද කියන ප්‍රශ්නේ වැරදි. ඒ සියලු ප්‍රශ්න වැරදි. ඒ ප්‍රශ්න අදාළ වෙන්නේ නැහැ. හරියටම හේතුඵල ධම දැක්කට පස්සේ ඒ සියලු ප්‍රශ්නයක් අදාළ වෙන්නේ කොතෙන්ද? නිත්‍යයි කියලා ගත්ත මට තමයි අතීතේ හිටියද නැද්ද ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඉන්නවද ප්‍රශ්නේ තියෙන්නේ? අනාගතේ ඉන්නවද ප්‍රශ්නේ තියෙන්නේ? නිත්‍යයි කියලා ගත්ත තැනදී. නිත්‍යයි කියලා ගත්ත දේ තුළ සත්‍ය හොයවම අනිත්‍ය හුවෙච්ච කෙනාට අන්න අනාත්මක අනාත්මයක් දැකපු දැනදී අතීතේ හිටියද නැද්ද? දැන් ඉන්නවද නැද්ද? අනාගතේ ඉන්නවද නැද්ද කියන මේ ප්‍රශ්න සියල්ලක්ම දුර වෙලා යනවා. ඒකෝර බලන්න මේ දහම පාරිලි පහාරා සූත්‍රය කියනවා වගේ ප්‍රකට තැනින් නොගැඹුරු තැනින් පටන් ගන්නවා. අපට ප්‍රකට තනින් පටන් අරගෙන විමසගෙන විමසගෙන යනකොට මහා සාගරයේ මහා ගැඹුරට යනවා වගේ තථාගතයන් වහන්සේගේ දහමත් ප්‍රකට තනින් පටන් අරගෙන විමසගෙන විමසගෙන යනකොට ප්‍රඥාවත් එක්ක විශාල ගැඹුරු යථාර්ථයක් ගෝචර වෙනවා. හැබැයි ඒක ඒ නෝනත් එක්කම විවරණයක් කළ යුත්තක් මිසක් ඒක අර ලෝකේ ගෝචර වෙන සංකල්පයක් ඔස්සේ විවරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ත්වන් සරණයි. එවන් සනයි ස්වාමීනාද පොඩි ප්‍රශ්නයක් අහන්න සසරයි. දැන් අපි භාවනාවක් කරනකොට මේක ශබ්ද රූපයක් අපේ ස්පර්ශ වුණොත් අපිට ඒතකොට එතෙන්දිත් අපිට මේ මේක හේතුඵල දහයෙන් දැක්කොත් අපිට එතෙන්දි පටිගයක් හරි රාගයක් හරි ඇති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වගේම දැන් වේදනා ස්පර්ශ නිසා වේදනාවක් ඇති වුණොත් භාවනා කරනකොට එතකොටත් අපිට මේ විදිහට කරත් රාග හරි ආයේ ද්වේෂයක් ඇති වෙනවානේ. ඒතර ස්වාමීනාද පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද අපි මේක තව ටිකක් වැඩිපුර මේ හේතුඵල ධර්ම වලින් ඒ වගේ අවස්ථාවදී අපි කොහොමද මේක මේ මේ මේක විසඳගන්නේ කියන එක. මේ රාගය පැමිණීම, ද්වේෂය පැමිණීම භාවනා කරනකොට ඒවා සරණයි. ප්‍රශ්න තීරණය කියලා හිතනවා. ඒවා සරණයි. ඔය මාත් ප්‍රශ්න තේරුණා. ඇත්තනම භාවනාවක් කරනකොට රාගය හෝ ද්වේෂය ආව පැනදී අපි හේතුඵලයක් වශයෙන් දකිනකොට රාගයේ ද්වේෂයේ කියන කාරණා අපට ඇති වෙන කොතනදද නිට්ටයයි කියලා ගත්ත තැනදී හේතුඵල වශයෙන් නොදකපු නිසා සැපයි ආත්මයි කියලා ගත්ත තැනදී පුජ්‍යලයා ගොඩනගන පුජ්‍යලෝ මට හොඳ නිසා ප්‍රාගය ඇති වුණා නරක නිසා දේශය ඇති වුණා හේතුඵල වශයෙන් ඉමසගෙන ඉමසගෙන යනකොට නිට්ටි බව නෙමෙයි අපි වෙන්නේ හේතුඵල හේතුයෙන් ඵලයේ බව දක්වන අනිත්‍ය බව වෙන්නේ අනිත්‍ය බව අහු වෙනකොට මම කියලා ගැනීමක් හටගන්නේ නැහැ එතකොට මම කියලා ගැනීමක් ඇතිදනයි තමයි මට හොඳ දේ රාගයත් මට නරක දේ දේශයත් වෙන්නේ ඒතර අනිත්‍ය බව දැක්කනම් අනිත්‍ය බව දැකීමත් එක්ක ලැබිච්ච ඵලයේ බහුවත්වයක් ලකින්නේ නැහැ. ඉතින් බහුවත්වයක් දැක්කොත් තමයි ස්ථිරත්වයක් දැක්කොත් තමයි එතන රාගයකට හෝ ද්වේෂයකට ඉඩ ඇති වෙන්නේ. එනනම් මේ හේතුඵල වශයෙන් ඉමසන් යනකොට රාග ද්වේෂ ඇත්තරම දැන් අපට ලෝකයේදී ප්‍රකට වෙනවා තියෙන රාගයක් නැති වුණේ කියලා. තිබිච්ච රාගයක් තිබිච්ච දෙයක් නැති වුණේ කියලා. නමුත් සත්‍ය වශයෙන් හොයන් යනකොට රාගයක් තිබුණෙත් හේතු නිසා. හරියටම හේතු අහුණාට පස්සේ ඔය දකිනවා රාගයක් තිබුණේ හේතු නිසා. ඉතින් හේතු නැති කල්ලි රාගයක් නැහැ. තිබුණ රාගෙ දුරු වුණා නෙමෙයි. හේතු ඇති කල්ලි රාගෙ තිබ්බේ. හේතු නැතුනම රාගෙ හටගන්නේ අන්න ඒ විදිහට හෝ ප්‍රඥාවෙන් දකිනකොට මේ රාගය, ද්වේෂය කියන කාරණා දෙකම ඔහුගෙන් දුර වෙලා යනවා. එතකොට නුවණ ඔහුගේ වැඩෙනවා. තෙරුවන් සරණයි. එතකොට සවිනාසේ මේ සිදු කිරීමත් මේ අපි මේ මේ විදර්ශනා භාවනාවක්මයි නේද ස්වාමීන් වහන්සේ. එතන මේ අපි කරන්නේ මේ දැන් ස්වාමීන් වහන්සේ කියපු දේ විදර්ශනා භාවනා ක්‍රමයක්මයි නේද ස්වාමීන් වහන්සේ කියලා සරණයි. ත්‍රිවසරණයි. ඔව් ඒක විදර්ශනාවක් තමයි. අපි හරියට ඒ විදිහට හේතු බල වශයෙන් විමසනවා නම් අපට නියම ආකාරයෙන් හේතු අහු වෙනවා නම් අය හේතුඵලයක් හැටියට දකිනකොට දැන් අපි වෙන ක්‍රමයකට නිකන් සංකල්පනාවක් කරත් අප රාග විසුදුරු වෙලා යනවා. නමුත් අපි හරියටම මේ දේ කරගෙන යනවා නම් එතනදී ඇත්තටම විදර්ශනාව තමයි සිදුවන්නේ. ඉතින් ඒක නිසා ඒක පුජ්‍යල අනුබද්ධිතව තම තමන් වටහා ගත යුතු දෙයක්. මොකද අපි මොකද්ද කරන්නේ කියන කාරණාවත් එක්ක නැත්තම් තව කෙනෙකුට පුළුවන් මේ සංකල්පනාවක් දාලා දැන් අපි හිතමු අපිට ලැබිච්ච දැනිච්ච දුක යනත්තයි කියලා හරි කොහොම හරි සංකල්පනාවක් දාලා අපට පුළුවන් එක අතහැරලා දාන්න. එතකොට ඒකත් අපි අපේ නැතිව මොකද වෙන කල්පනාවක නියම වෙන්නේ. හරියට හේතුඵලය හොයනකොට අරක හටගන්නේ නැහැ. ඉතින් ඒක තම තමන්ට වටහාගත යුතු කාරණාවක්. ඉතින් ඒ කාරණාව අපි හරියට කරනවා නම් ඒක විදර්ශනාවක් තමයි. ඊටවස් සරණයි. එතකොට මේ විදිහට කරනවා සංගම වශයෙන් නැති වෙනවා නේද? සමහර කරන සදන් සදන් තදේ වතුර බෝලයක් වතුර ගිලනවා වාගේ කරන එකනේ. මේ විදිහට කරනකොට විදර්ශනාය කරනකොට මේක නැත්තරම නැති අනේ ස්වාමීන් වහන්සේ. වතුර සදන් වශයෙන් නැති කරනවා වගේ නෙමෙයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව්. ඒ හිතබල වශයෙන් විමසීමත් එක තමයි සදහැටම එක නිස්සබහලය. නැත්තම් අපි තව දෙයකින් යටපත් කිරීමක් විතරයි. ඔකට බුදුරණවහන්සේ ඕගතරණ සූත්‍රයේ, ditthිගතලු සූත්‍රයේ, ලෝකාවලෝකන සූත්‍රය තුළ ලස්සනට විස්තර කරනවා. ඔලියන්ති එක, අතිදාවන්ති එකේ, චක්කමන්තෝපස්සිත කියලා ඊළඟට ওই විදිහට විවිධාකාරයෙන් විස්තර කරනවා. කෙනෙක් කිලිපෙනවා, කෙනෙක් ප්‍රෑම් කරනවා. උඩට එන එක්කිනා ඉන්නවා තදින් වීර්ය කරන එක නේ. කියන්නේ තදින් වෑයමක් කරනවා. කියන්නේ තියෙන දේ අයින් කරන්න වෑයමක් කරනවා. තව කෙනෙක් ඒතුළ පිහිටලා ඉන්නවා. ওই දෙක තමයි පිහිටීමත් ඉල්බීමත් මේ මේ ඉක්මාදීමත් කියලා කියන්නේ. ඒතර ওই දෙකම නැතුව චක්කමන්තෝ පස්සටි හරියට දකිනවනම් ওই දෙකම කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඇයි දෙකම තියෙන්නේ සත්‍ය නොදකින නිසා. නැත්නම් සත්‍ය දකින තැනදී ওই දෙකම කරන්න අවශ්‍ය නැහැ. ඒ විදිහට කිරීම තමයි බුදුරණවහන්සේ සොයාගත්ත මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. ත්‍රිවංශතරණ. සත්‍ය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සාරිකා සෙන්තකට හිතපල ධර්මතාවය එහෙම උපේක්ෂාවෙන් බලා සිටින කෙනෙක් පැනවෙනවා ඒක නැති කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපිට මූලිකව විදර්ශනාවක් අපි හේතුඵල වශයෙන් ඉමසන් යනකොට මූලිකව අපට අහු වෙනවා හේතුඵල ධහම දකින්න කෙනෙක් මම ওই කාරණා ඇත්තටම කලින් පැහැදිලි කළා තේදුනා ඔය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ශ්‍රද්ධා, වීර්ය, හරි සමාධි, ප්‍රඥා කියන දේවල් තුලත් ආස්වාද ආදීනෝ නිස්සරණය සමුදය අස්තංග මේ සියල්ලක්ම දැකපු කෙනා තමයි ප්‍රඥාවෙන් දැකපු කෙනා තමයි සක්කාය දිට්ඨිය කැඩිච්ච කෙනා කියලා කියන්නේ. ධම්ම සත්‍ය වුණ කෙනා කියලා කියන්නේ නැත්නම් මග සෝතාපන්න මගයේ කෙනාත් ඒ ගැනියත් නිවැරදිව විදර්ශනා කරන සෝතාපන්න මග ඉන්නේ එවැනි කෙනාත් ඒ දේ උපාදානයක් ඇති කරගන්නවා එතකොට ඔහු ඔහු ඒ විදිහට නිරන්තරයෙන් පුරුදු කරගෙන ඉන්නකොට ඔහුගේ ප්‍රඥාව තව තවත් වැඩෙනවා. වැඩිච්ච ප්‍රඥාව තුළින් තමයි ශ්‍රද්ධාව, විරිය, හරි සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තුලත් අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ආස්වාද ආදීරු නිස්සරණ සමුදය අස්තංගමේ කියන කාරණා ප්‍රඥාවෙන් දැකලා සක්‍රදිටි කැඩෙන්නේ. එහෙම නැතුව කෙනෙකුට බාහිර තව කෙනෙක් ඉන්න පුළුවන් මේ විදිහට. අපට ලැබෙන බාහිර දේ තුල බාහිර කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස පහස අරමුණෙන් අපට ලැබෙන්නේ බාහිර. මෙන්න මේ බාහිර දේත් එක්ක අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කල්පනා කිරීම ඇත්තටම ඒක ලෝකෝත්තර මගට එකක් නෙමෙයි අපි ඇති බව ගත්ත දෙයට නැති බව හිතීමක්. අපි ඇති බව ගත්ත දේ ඇති බව ඇති වුණේ කියලා හොයාගෙන යනකොටත් අපට මේ ඒ සෙවිල්ල නැත්තම් ඒ නුවණ දකින මම ගෝචර වෙච්ච තැනදී අපි ඒකත් විමසීමට ලක් කරන්න වෙනවා. විමසීමට ලක් කරගෙන යනකොට අපට ප්‍රඥාව තව තවත් මෝරනකොට තමයි ඒ අත්සක්කායදිටි සම්පූර්ණ කරන්නේ. ඒක ඉතින් මට පුළුවන් මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක මග විසින් ලැබෙන ප්‍රතිඵලයක්. අපි දිගටම විදර්ශනා කරගෙන හරියට විදර්ශනා කරගෙන ඉද්දී මග විසින් ඒ කියන්නේ අදාළ විදියට ප්‍රඥාව මේරුවට පස්සේ ලැබෙන ප්‍රතිඵලයක්. එකයි මම අර ගොඩක් තැන්වලදී පැහැදිලි කරන්නට යෙදුනේ මේ මම සෝතාපන්න වීමක් නෙවෙයි මම සකදාගාමී මම රහත් වීමක් නෙවෙයි සත්‍ය හැම මොහොතකම සත්‍ය දකින්න හොයනවා නම් අන්න මට අවශ්‍යතාවයක් නැහැ හැම සෝතාපන්න කරන්න. මට අවශ්‍ය සත්‍ය දකින්න. සත්‍ය දකිනකොට මම දකිනවා ප්‍රඥාව තුලින්. එතන මගව තුලින් දකිනවා. මෙතන මම නැති බව. නියමාකාරයෙන් දැකපතනයි තමයි සක්කාදිට්ඨිය කියන්නේ. ඉතින් ඒ නිසා ওই විදිහට අපි දිගටම නිවැරදි දේ නිවැරදිට පුරුදු කරන් යනකොට ප්‍රඥාව වැඩි දවසදී අපට සම්පූර්ණයෙන්ම මග ඉවර වෙලා යනවා. අපට අහු වෙනවා නම් අපි කරන දේ නිවැරදි කියලා මේ හේතුඵල ධහම සෙවිල්ල අපි දකිනවා මේ විදිහට කරනකොට මේ සත්‍ය දැකලා නිවීම සාක්ෂාත් වෙන බව. ඉතින් ඒ නිසා දිගටම ධහම ශ්‍රවණය කරමින් නුවණින් ඉමසමින් හේතුඵල ධහම සකස් වෙන ආකාරය නුවණින් ඉමසමින් සිටිනකොට මාර්ගාංග සකස් වෙච්ච දවසට හරියට එකතු වෙච්ච දවසට දර්ශනයකට හෝ විමුක්තියට අදාළ දේවල් සිද්ධ වේවි. තෙරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. තවත් කාට හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම කතා කරන්නේ විදර්ශනාවක් කරනකොට තියෙන මූලිකම හරිය සම්බන්ධ ස්වාමීන් වහන්සේ දැන් අපිට ඇසට අරමුණක් ගැටුණක් ඒ කියන්නේ බාහිර අරමුණක් ආවහම ඇස උපදිනවා ඇස ඇති වෙනවා ඒ ඒ එතනදී දැන් කොයි තත්ත්වයේ හිටියත් ස්වාමීන් ඒ ඇස පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා ඒ තත්ත්වයේ සිද්ධ වෙනවා ස්වාමීන් ඊට පස්සේ ඒ ඇසත් රූපයක් නිසා චක්කු විඥානය නිසා තියෙන රූප සංඥාව ඉදිරියේදී කරන මානසිකාරය සංස්කරණය කිරීම කෙරෙහි නේද ස්වාමීන් වහන්සේ අපි අවධානය යොමු කරන්න ඕනේ අනිත්‍ය ස්වභාවය දැකීම සඳහා කියලා හිතුණා ස්වාමීන් වහන්සේ ඒක කොහොමද තේරුම් ගන්නේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි නැවත නැවත සකස් කරන කාරණාව ඇත්තටම පුජ්‍යලයා ගොඩනැගිච්ච පුජ්‍යලයා ඒකට ලකුණු දීලා ඒකට මේ බහුවේ පදනම තවත් ස්ථාවර කර ගැනීමක් තමයි කරන්නේ. එතකොට මූලිකව කෙනෙක් කරන්නේ ඒ ඒ දේ අයින් කරන එක. එතකොට ඒ දේ අයින් කළ පමණින් අර මමත්වයේ ගොඩනගෙන කාරණාව දුරවන්නේ නැහැ. මමත්වයේ ගොඩනගෙන කාරණාව දැකපු කෙනාට ඒ දැකීම පදනම් කරගෙන ප්‍රායෝගික පුරුදු කරනකොට අර ගොඩනගිච්ච දේ නැවත නැවත සකස් කරන දේ දුරු වෙලා යනවා. ඒක ආයාසින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩනැගෙන ආකාරය දැකපු කෙනාට ගොඩනැගෙන ආකාරය නුවණින් ප්‍රඥාවෙන් දැකපු කෙනාට නැවතත් ඒ දැකීම පිණිසම සිහිය වීරිය නුවණ යොමු කරාම ඒ ගොඩනැගෙන කාරණාව තුලින් ඉස්මතු වෙන කාරණාව නැත්තම් නැවත නැවත සකස් වෙන දේ සිදුවන්නේ නැහැ. ඒක තමයි අර මජ්ජේ සූත්‍රයෙන් පැහැදිලි කරේ අන්ත හැටියට යෝබන්ති චිත්තානන්ත දෙක දැනගෙන මැදන තේරුණා නම් නැවත නැවත සකස් කරන ප්‍රතිපදාව ඔබට දුර වෙලා යනවා. මේක දකින්න නැතුව ඉන්නකොට නැවත නැවත සකස් කරන එක පුජ්‍යලයට පුළුවන් හැබැයි අයින් කරන්න. නැවත නැවත සකස් කරන එක පුජ්‍යලයට අයින් කරන්න පුළුවන් උපරිම තමයි නේව සංඥා නාසඤ්ඤා එතන. මුලින්ම කාමයෙන් අයින් කරනවා. ඊට පස්සේ කාමයෙන් අයින් වෙලා රූපී ධ්‍යාන වලට පළවෙනි ධ්‍යානෙ දෙක තුන හතර ඕවට එකම කරනවා. ඒ වගේනොත් අයින් වෙලා ආකාශ විඥාන ආකින්චඤ්ඤායතන කියනවට කිසිවක් නැහැ කියන දෙයට අහුවෙන්නේ. එතකොට උඩ කිසිවක් සකස් වෙන බව අහුවෙන්නේ නැති බව කිසිවක් නැති බව අහුවෙලා. ඊළඟට කිසිවක් නැති බවක් තුලත් ඇති බවක් අහුවෙච්ච නැයි තමයි ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන කාරණාවත් එක්ක නේව සංඥා ආසඤ්ඤායතන එක මම කරන්නේ. ඉතින් ওই දේ තමයි බාහිරව කියන්නේ අපට සකස් වෙන දේ අයින් කිරීම තුළින් ලබා ගන්න පුළුවන් උපරිම තැන අපි සකස් වෙන ආකාරයේ දකපු තැනදී අපට සකස් වෙන දේ අයින් කරන්න අවශ්‍ය වෙන්නේ සකස් වෙන ආකාරයේ හරියට දැකපු තැනදී ඒකම දකින්න සිහිය වීර්යය නුවණ යොමු කරනවා නම් අර නැවත නැවත සකස් වෙන කාරණාව දුර වෙලා යනවා. <clears throat> ඒ නිසා තමයි දර්ශනීය සවිසුද්ධ වෙච්ච කෙනාට රාග ද්වේෂ කාමරාග පටිග කාමරාග පටිග කියන කාරණාව කාමරාග පටිග කියන කාරණාවත් එක්ක ඔහුගේ අර දර්ශනේ නැත්නම් ඒ තමන් ප්‍රඥාවෙන් දැකපු කාරණාව නැවත නැවත ඒකට යොමු කරනකොට රාගයට, දේශයට අර රාග දේශ නැවත නැවත සකස් කරන එක දුරු වෙනවා මේ සත්‍ය දැකීමත් එක්ක. ඉතින් ඒක නිසා ඒකට අපි නිතර යොමු කරන්න ඕනේ. එහෙම යොමු කරනකොට අපි නැවත නැවත සකස් කරන එක දුරු වෙලා යනවා කොහොමද? ත්‍රිවංශ සරණයි. ස්වාමීන් වහන්සේ අනාත්ම වූ ධර්මතාවය කොහොමත් අසංකතයි ඒ බව නොදන්නකම ඒ ගැන මෝඩකම හින්දා සංකතයක් ඇති කර ගැනීම ද අනිත්‍ය කියන්නේ. ඊට පස්සේ ඒ ඇති වුණ අනිත්‍ය හේතුඵල වශයෙන් බලන එක තමයි ගන්න නැත්නම් හේතුඵල කියන එකත් අදාළ වෙන්නේ හදාගත් සංකතයට විතරක් ස්වාමීන් වහන්සේ. ආයෙ පොඩ්ඩක් කියන්න එක. කියන්නේ ස්වාමීන් වහන්සේ අනාත්ම වූ ධර්මතාවය කොහොමත් අසංකතයි නමුත් ඒ අසංකත ස්වභාවයෙන් නොදැනගන්න මෝඩකම නිසා අවිද්‍යාව හින්දා ඒ අනාත්ම වූ ධර්මතාවයේ සංකතයක් කරගන්නවා. ඒ ඒ හදාගත්ත සංකතේ ලියා ගන්නද අපි හේතුඵල වශයෙන් ආපහු බලන්නේ. දරවසරණයි. ඔව් මේ ලෝකේ පවතින දහම් න්‍යායක් ඒකට බුදුන් වහන්සේ පච්චේ පච්චුප්පන සුගත තුලදී මුලක් ඒ වගේ පැහැදිලි කරනවා මේක ධම්මාට්ඨිති ධම්ම නියාමතා මේක දහම් ස්වභාවයක්. නමුත් අපි මේක ආත්මයි කියලා අරගෙන තියෙනවා. ආත්මයි කියලා ගත්ත දේ තමයි අපි ආපස්සට හොයලා බලන්නේ මේක අනිත්‍ය වශයෙන් නුවණ ඒක දැන් අපි ආත්මයි කියලා ගත්තේ නුවණ නැති නිසා අවිද්‍යාව නිසා නුවණ නැති නිසා අපි ආත්මයි කියලා අරගෙන පවත්වාගෙන යනවා. එතකොට අපි මේ මේක දකින්නට නුවණින් විමසීමක් කරන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ දහමත් පැනවීමක්. ඉතින් මේ පනවපු දහම නුවණින් විමසීමස යනකොට මේක සිදුවෙන ආකාරය දකින්න ඕනේ. සිදුවෙන ආකාරය දකිනකොට මේ ආත්ම බව ගැනීම බොරුවක් බව දකිනවා. දැන් නිත්‍ය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන බව සංකත අසංකත නෙවෙයි. ඒ තමයි සංකත බව නිවැරදිව දැකීම. අනිත්‍යයි දුක්ඛයි අනාත්ම බව දැකීම තමයි සංකත බව දැකීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකපු තේ ඉක්මවීම තමයි සංකතය. එතකොට නිත්‍යයි සපයි ආත්මයි කියලා කියන කාරණාව අපි සංකත බවවත් දැකලා නැහැ. සංකත බව නොදැකීම. සංකත බව නොදැකීම තමයි නිත්‍ය සපයාත්මයි කියන්නේ. අනිත්‍ය දුක්ඛය අනාත්ම බව දැක්කනම් ඒක තමයි සංකත බව දැකීම. සංකත බව සංකතේ ලක්ෂණ දැකීම වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකීම. එතකොට නිත්‍ය ආත්ම දුක් සැප ආත්ම කියලා දැකනවා කියන තැන ඔහු සංකතයක් බව දැක්කේ සංකතයක් බව දැක්කනම් ඔහු සංකතයෙන් ඉක්මවන ප්‍රතිපදාවට යනවා. සංකත බව දැක්ක කියන්නේම හේතුඵල ධර්ම දැකපු එක. සංකත බව දැකීම කියන්නේ. මේ හේතුඵල ධර්ම ඉක්මවීම තමයි අසංකතය. අසංකතයේ ලෝකේ පැනවීමක් නැහැ. එතකොට නিত্য හෝ සැප අනිත්‍ය හෝ දුක හෝ අනාත්ම හෝ කියලා ඒ පැනවීමවත් ඒක කතා කරන්න බෑ. මොකද මේ පැනවීම තියෙන්නෙම සංකතයක පැනවීම. අසංකතය කියන්නේ මේක ඉක්මවීම. ත්‍රිවංශ නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අසංකතයේ හේතුඵල ධහමක් අදාළ නැහැ. ඒ කියන්නේ අපි හදාගත්ත සංකාරයේ ඔස්සේම ඒ සංකාරයේම බලන්න තියෙන විදිය තමයි මේ හේතුඵල ධර්ම කියන්නේ නේ ස්වාමීන් වහන්සේ කියන්නේ සංකතේ ඇති වුණ සංකතේ විතරනේ අපිට බලන්න පුළුවන්. ඒක ඇති වුණේ කොහොමද කියලා බලාගෙන යන්න තියෙන ක්‍රමේ තමයි හේතුඵල ධර්ම අනුව බලන එක. එහෙම නැතුව මේ අසංකත ස්වභාවයේදී ඇත්තටම හේතුඵල ධර්ම කියලා එකක් අදාළ වෙන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ මට තේස් මට තේස්නේ. තේරුවසන්නේ. ඔව් ඔව්. අසංකතේ හේතුඵල ධමයක් අදාළ වෙන්නේ නැහැ. සංකතේ විතරයි හේතුඵල ධම. අඩුම ආරෂ්ඨාංග මාර්ගය සංකතය. අසංකතයක් නෙමෙයි. ආරෂ්ඨාංග මාර්ගය සංකතයක්. එතකොට අසංකතේ වෙන්නේ හේතුඵල ධම ඉක්මවීම. ඒකට විවහාරයක් දෙන්න බෑ. විවහාර කරන්න පුළුවන් එකම විදිය තමයි සංකතේ ඉක්මවීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත්නම් මේ දැන් අපි කතා කරන ලෝකයේ සියලු දේවල් ඉක්මවීම තමයි අසංකතය කියන්නේ. ඉතින් ඒ නිසා අනේ කිසිම හේතුඵල ධමයක්වත් අසංකතයට කතා කරන්න බෑ. නිවන කියන්නේ අසංකතේ නිවනට හේතුඵල ධමයක් අදාළ නැහැ. තේරුවත් කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මට පුළුවන් නම් මේ පැහැදිලි කරලා දෙන්න චක්කු සම්පස්සේ කියන එකයි රූප සම්පස්සේ කියන එක අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. තේරුම් සරණයි. චක්කු සම්පස්සේ කියලා විස්තර කරන්නේ ඇසත් රූපයත් විඥානයත් එකතු වෙච්ච කල්හි ඒ එකතු වීමට කියනවා ඇසේ ස්පර්ශය චක්කු සම්පස්සේ කියලා. ඊළඟට අතන ධාතු සංයුත්තේ ධාතුනානත් සූත්‍රයක පැහැදිලි කරනවා රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක ඊළඟට රූප සම්පස්සේ. ඊළඟ රූප සම්පස්සේ වේදනා. එතකොට රූප සංඥා, රූප විතක්ක වලින්ට ඒ වගේම තමයි රූප සම්පස්සයක් වෙන්නේ. එතකොට රූප විතක්ක රූප සංඥා වලට හේතුව චක්කු සම්පස්සේ. දැන් රූප සංඥාව කියන්නේ චක්කු සම්පස්සේ ප්‍රත්‍යයෙන් හටගන්නේ. එතකොට ඇසේ ස්පර්ශය කියලා කියන්නේ ඇසත් රූපයත් විඥානයත් එකතු වීම කියලා කියන්නේ සත්‍ය පදනමක් අපි සත්‍ය නොදකින නිසා අපට ඇති වෙනවා ලෝකයේ පැවැත්මට ඇස රූපය ඇති බව හැඟීම. ඇස රූපය ඇති බව ගත්ත හැඟීමම තමයි චක්කු සම්පස්සේ. ඇස රූපය ඇති බව ගත්තට පස්සේ ඇසට රූපය ඇති බව. ඇසට රූපය තිබෙන බව අන්න රූපය තේරුම් ගන්නට අතරම රූපය රූපේ වටහා ගන්නට රූපයට අපි මගේ දෙයට මට ගෝචර කරගන්නට අපි රූපය මත පදනම් වෙලා විතර්ක කරනවා. ඒක මත පදනම් වෙලා ප්‍රපංච කරනවා. ඒතකොට රූපය ප්‍රකට කරගන්න. අන රූපය දැන් චක්කු සම්පස්සයට අසත් රූපයත් විඤ්ඤාණයත් එක්ක තියෙන බහැදේ කරා. රූප සම්පස්සය කියනකොට මේ ඔක්කොම පත්තෙන් මේ රූපය ඇති බව අරගෙන මේ ඇති බව රූපය ඔස්සේ ඒක වටහා ගන්න ප්‍රකට කරගන්න යන දෙයක් තමයි රූප සම්පස්සය කියන්නේ. රූපය ප්‍රකට කරගන්නට යන ප්‍රතිපදාවක් තමයි රූප සම්පස්සේ කියන්නේ. මොකද අපට අපි හිතමු සද්දයක් ඇහිච්ච තැනදීම අපට සද්ද නිර්වචනය වෙලා ඉවරයි. සද්දේ නිර්වචනයේ වුණේ අපි චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, සෝත සම්පස්ස, සද්ද සම්පස්ස මේ ඔක්කොටම ගිහිල්ලා. සෝත සම්පස්සය වෙච්ච තැනදී සෝතයත් සද්දයත් ඇති බව අපට ඇති වෙනවා. ඇති බව ඇති වෙච්ච සද්දය අපි නිර්වචනයක් කරගන්න යනවා. මෙන්න මේක තමයි සද්ද සම්පස්සයක් ස්පස්සේ ප්‍රපංච සංඥා සංකා මේ සියල්ලක්ම ඔස්සේ යන ප්‍රතිපදාව. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ එතකොට එතනදී රූප සෝද සම්පස්සේ වෙන්නේ සෝතාතරෙන් අර මේ රූප සම්පස්සේ වෙන්නේ මනායතරෙන් කියලා ඒ විදිහට එතන තවදීකින් තේරුම් ගත්තොත් සිද්ධ වෙන්නේ තේරුම් ගන්න. පෙරවන් සරණයි අපි ඇතරම මනායතනය කියන කාරණාව දාන්න අදාළනේ අපිට ඇතරම විතක්ක ਵਿਚාරයක් තමයි. දැන් මෙතනදී මෙහෙම දැන් අපි හිතමු කාය වචී චිත්ත. දැන් අපි ඇසෙන් කර්ම කරන්නේ නෑනේ. කනෙන් කර්ම කරන්නේ. කර්මයේ තියෙන්නේ කය වචනේ, සිත කය වචනේ. ඒක සිත කය වචනෙන් තමයි චේතනා පහල කළ කර්මයක්. නමුත් අපට ලෝකේ ගෝචර නැස කන්නාසි දෙකේ මනසට. සිත කය වචනෙන් තමයි කර්මයක් කරන්නේ. එතකොට එහෙනම් මනසටත් කර්මයක් තියෙනවා. දැන් ඇත්තට මේක අපි හිතන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් අපි දන්නවා මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය එකතු වෙච්ච තැනක් තියෙනවා ධම්ම සංකේතනාව. මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය ඇති වුණාට පස්සේ ධම්ම සංකේතනාව තියෙනවා. දැන් ඇහැයි රූපයයි ඇහි විඤ්ඤාණය එකතු වුණාම චක්කු රූප සංකේතනමට ගන්නවා. කනයි ශබ්දය විඤ්ඤාණය එකතු වුණාම ශබ්ද සංකේතනාව. ගන්ධයයි රස ගහණයයි ගන්ධයයි ගහන විඥාන එකතු වුනහම ගන්ධ සංකේතනාව. දිවයි රසයි දිව විඥානය ජීව රස සංකේතනාව. කයයි පහසයි කයයි පොට්ටබ්බයයි විඥානයයි පොට්ටබ්බ සංකේතනාව. මනයි ධම්මයේ මනෝ විඥානයයි ධම්ම සංකේතනාව. එතකොට මේවා මනටත් අදාළයි චක්කුටත් අදාළයි ඔක්කොටම පොදුයි මූලිකව ඒ හටගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන සංකේතනාව. ඊළඟට මනෝ සංකේතනා කියනකොට එක මනට විතරක් අදාළ නෙමෙයි. රූප සද්ද ගන්ධ රස චක්කුරු චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ හැම එකක්ම එතනින් එහාට ප්‍රකට කර ගන්න සන යනකොට මනෝ සංකේතන අදාළයි. මේ ඔක්කොම සංකේතන වලට අදාළ දෙයක් තමයි ඒක. එතකොට අර මන ආයතන විතරක් දැන් ඇහැ කන නාසය දිව කය කියන එක මන ආයතනයේ විතරක් දාන්න නැතුව දැන් ඇහැ කන නාසය දිව කය මන කියන්නේ එකම ආයතන ප්‍රතිපදාව. ඊට පස්සේ මනෝ සංචේතනාව කියන එක ඊට පස්සේ සිදුවෙන එක. ඒක කර්මයක්, ඒ කියන්නේ චේතනාවත් එක්ක. ඒ කියන්නේ ඒක මේ කාය, වචී, චිත්ත චේතනාත් එක්ක. කාය කර්ම, වචී කර්ම, චිත්ත කර්ම කියලා. දැන් සංචේතනා සූත්‍ර, භූමිජ සූත්‍රයෙන් පැහැදිලි කරනවා කයක් ඇති කල්ලි කාය සංචේතනාව ඊට පස්සේ. එතකොට කාය සංචේතනා, වචී සංචේතනා, මනෝ සංචේතනා. ඒක ක්‍රියාවක් ඔස්සේ යනකොට. එහෙනම් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට මේ ආයතන ඔස්සේ ගන්නකොට ආයතන සියල්ලක්ම එතනින් එහාට යන කාරණාවේදී මනෝ සංචේතනව අදාළ වෙනවා. ඊළඟට අපි මොකද්ද මනෝ කර්ම අදාළ වෙනවා. ඊළඟට කාය සංචේතන, කාය කර්ම, වචී කර්ම මේවා අදාළ වෙනවා. ක්‍රියාවක් ඔස්සේ යන්නේ සිත කය වචනයත් එක්ක. නමුත් ආයතන ඔස්සේ යනකොට ඇස කන් නාස දිව කය මනස මේ ටික වෙනවා. එතකොට ආයතනය ඔස්සේ කතා කරන ටික ඒ විදිහට කතා කරන්න ඕනේ. ඉතින් එහාදී රූප සංචේතන වලින් පස්සේ රූප සම්පස්සයක් ඔස්සේ යනකොට අර ප්‍රපංච ප්‍රපංච සංඥා සංකායේ ඒ විදිහට යන තැනදී මනෝ සංචේතනාවත් එක්ක තමයි යන්නේ. ඒක ධම්ම සංචේතනානේ මනෝ සංචේතනාවත් එක්ක. තේරුම් ගන්න. තේරුම් ස්වාමීන් වහන්සේ අවිද්‍යාපච්ච සංකාර කියද්දී කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර දෙකන මූලික වෙන්නේ නැත්නම් පුණ්‍යාභි සංකාර අපුණ්‍යාභි සංකාර ආනන්‍යාභි සංකාර කියන එකද මේ පටිච්ච සමුප්පාදය තුළ ඇති පැහැදිලි කරන්නේ ඒරෝණ සරණයි අවිද්‍යා පත්‍යයෙන් සංඛාර කියනකොට පත්‍ය වශයෙන් දකිනකොට හේතුඵල වශයෙන් දකින්නේ අවිද්‍යාව ඇතිකල්ලි සංඛාර කියලා දකිනකොට හේතු නිසා ඵලය කියලා දකින්නේ හේතු ඇතිකල්ලි ඵලය කියලා දකිනකොට අනිත්‍ය බව දකින්නේ. අනිත්‍ය බව දකිනකොට එතන ආත්ම බව දකින්නේ නැහැ. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි කියන්නේ පුඤ්ඤ සංකාර අවිද්‍යා සහගතව පුරුෂ පුද්ගලෝ. පුජ්‍යලියක් සකස් කරන්නේ. අපුඤ්ඤත් පුජ්‍යලියක් සකස් කරන්නේ. ආනෙන්ජත් පුජ්‍යලියක් සකස් කරන්නේ. ඒතකොට පුජ්‍යලියක් ඇති වුණ තැනදී තමයි මේ දේ සකස් කරන්නේ. එහෙනම් නිත්‍යයි කියලා ගත්ත තැනදී තමයි පුඤ්ඤ අපුඤ්ඤ ආනන්දය සකස් කරන්නේ. අවිද්‍යාව පත්‍යයෙන් සංඛාර කියලා දකිනකොට ඒ දැක්ම මොකද්ද? හේතුඵල න්‍යාය දකිනකොට පුජ්‍යලනුබද්ධිතයක් නැහැ. මොළයේ බග්ගන සූත්‍රය ආදී ගොඩක් දේශනාවල පැහැදෙන පුජ්‍යලනුබද්ධිතයක් පටිච්චසමුප්පාද කතා කරොත් එහෙම ඒක වැරදි. මොකද පටිච්චසමුප්පන්න බව දැකීම පුජ්‍යල භවයේ නිදහස් වීම. ඒතර පුජ්‍යල භවය දැම්මොත් පටිච්චසමුපාදේ ඒක පටිච්චසමුප්පන්න බව නෙමෙයි. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර කතා කරනකොට අවිද්‍යාව ඇති කල්ලි සංඛාර. අන්න එතකොට පුජ්‍යලී කතාවක් නැහැ. සංස්කාර ක්‍රියාවලිය. අන්න එතනදී කාය, වචී, චිත්ත සංඛාර. මොකද කයක්, වචනයක්, සිතක් ඇති කල්ලි ඇති බව ගැනීම තමයි අවිද්‍යාවපත්තින් සංඛාර කියලා ගැනීම තියෙන්නේ. ඒ ඇති බව ගත්ත නිසා තමයි ඒ ඇති බව ගන්න බව නොදැකීමත් එක්ක පුජ්‍යලයා ගොඩනැගිලා අන්න පුඤ්ඤාවි, අපුඤ්ඤාවි, ආනෙන්ජාවි කියන සංස්කාර සකස් වීම තියෙන්නේ. එතන පුඤ්ඤා පුඤ්ඤාවි, ආනෙන්ජාවි කියලා කතා කරනකොට එතන තියෙන්නෙම පුජ්‍යල පදනමක් එක්ක. පුජ්‍යලයේ පුඤ්ඤා පුඤ්ඤා අනිදි සකස් කරන්නේ. පුජ්‍යල පදනමක් කියන්නේ ආත්මය කියලා ගත්ත තැන. ආත්මය කියලා ගැනීම තියෙන්නේ නිත්‍යය කියලා ගත්ත තැන. නිත්‍යය කියලා ගත්ත තැනදී හේතුඵලයක් අදාළ නැහැ. හේතුඵල නොදකපු නිසා නිත්‍යය කියලා ගත්තේ. හේතුඵල දැක්කා නිත්‍යය කියලා ගැනීමක් නැහැ. එතකොට නම් පුඤ්ඤා පුඤ්ඤානන්ද කතා කරලා කතා කිරීම අදාළත්වයක් වෙන්නේ ඒකයි රහතන් වහන්සේ කතා කරනකොට රහතන් වහන්සේට කතා කරන්න බෑ. ඇයි? පුඤ්ඤා පුඤ්ඤාන්ට කතා කරන්න බැරි හේතුඵල ධර්ම දැකලා හේතුඵල ධර්ම නිරුද්ධ වෙලා. නමුත් හේතුඵල ධම දකිනකොටත් පුණ්‍ය සංස්කාරයක් නෙමෙයි අපුණ්‍ය සංස්කාරයක් නෙමෙයි ආනන්දයක් නෙමෙයි එතන පැහැදිලි කරනවා කලුත් නැති සුදුත් නැති කර්මක් සේ පිණිස පවතින්නේ කියලා. එතකොට මේ හේතුඵල ධමකින් අදාළ වෙන්නේ පුජ්‍ය අනුබද්ධියක් නෙමෙයි. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අර පුජ්‍යලයේ අනුබද්ධිතව සකස් වෙන කාරණාව නිස්සභාවල යනවා. ඉතින් ඒ නිසා එතන දේශනාව තුළ තියෙන්නෙම කාය වචී චිත්ත සංකාර. මොකද ඒක හේතුඵල ධමයට අදාළ දෙයක්. තේරුවන් සරණයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අනිත්‍ය දකින්න තැනම එතන විද්‍යාව පහළ වෙලා ඉඳලා එතනින් එහාට කොහොමද සංකාර හැදෙන්නේ වචී කාය හරි මනෝ හරි සංකාර හැදෙන්නේ දැන් අවිද්‍යාව කියන එක ඇති වෙන තැනම පුජ්‍යල සංකල්පය ඇවිල්ලානේ තියෙන්නේ එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න සත්ව පුජ්‍යල ස්වභාවයක් නෙවෙයිද ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි අවිද්‍යාව ඇතිකල්ලි සංකාර විඥාන නාම රූප කියන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය නොදකපු තැනදී සියල්ලම ගොඩනැගිච්ච තැනදී අන්න එතකොට තමයි සත්‍යපුජ්‍යල සංඥාව ගොඩනැගෙන්නේ. ඇයි දකින්නේ නැති නිසා. දැන් <clears throat> මෙතන දේශනාවේ දැන් අනිත්‍ය නම් දුක නම් අනත්ත බව දකිනකොට අනිත්‍ය නම් දුක නම් දකිනවනම් අනත්ත බව ගැනීම සුදුසුද? සුදුසු නෑ. එහෙනම් අනිත්‍ය බව දැක්කනම් අනත්ත බව ගැනීම සුදුසු නෑ. මෙන්න මේක හික්මෙන ප්‍රතිපදාව කියන්නේ. එතකොට ශේක වෙන කෙනා ශේක කෙනා අනිත්‍ය බව දකිමින් යනකොට අනත්ත බව දකිනවා. මෙන්න මේක හික්මෙමින් යනවා. යනකොට මේ අනිත්‍ය බව කියන්නේ මේ මේ සංකරණ ක්‍රියාවලිය සම්පූර්ණ නිරුද්ධ වෙලා යනවා ප්‍රඥා වැඩිමත් එක්ක. එතකොට අනිත්‍ය බව දකින්න ප්‍රතිපදාව දැකීමත් එක්ක අනත් බව දකින්නේ. අනත් බව ගොඩ නැගෙන්නේ. අනිත්‍යව නොදැකීමත් එක්ක අනත් බව දෙන්න ආරෝපණය වෙනවා. ඒ කියන්නේ නිත්‍ය බව ගැනීමත් එක්ක. එහෙනම් මේ ප්‍රඥාවෙන් දකින දෙයට අපි ආත්මයක් ආරෝපණය කරොත් එහෙම එතකොට අපි දකින්නේ එහෙනම් තියෙන ආත්මයක්. ආත්මයක් කියලා ගන්න කිදයක් මිසක් ආත්මයක් බෙදලා කරනවා නෙමෙයි. බුදුරණවහන්සේ ආත්මයක් කියන එක බෙදලා කඩලා පෙන්නනවා නෙමෙයි හේතුඵල වශයෙන් දකිනකොට මේ ආත්මයක් කියලා ගැනීම වැරදි බව පෙන්නනවා. හේතුඵල වශයෙන් දකිනකොට මේ ආත්මයක් කියලා ගැනීම වැරදි බව පෙන්නනවා. එහෙම නැත්නම් ආත්මයක් කියන කාරණා කඩලා බෙදලා පෙන්නනවා නෙමෙයි. ඔන්න ආත්මයක් කියන කාරණාව කඩලා බෙදලා පෙන්නනවා මේ තිබිච්ච මේක මේ තිබුණ මේක කියලා ඔන්න එහෙම පෙන්නුවත් එහෙම අපි අර තිබිච්ච ආත්මයක් තමයි නැහැ කියලා දාගන්නේ. තිබුණේ ආත්මය මෙන්න මේ පදනම නිසා කියලා ගත්තනම් අනාත්මයක් කියලා ගැනීම අදාළ වෙන්නේ නැහැ. ඉතින් අවිද්‍යාව නිරවස් අවසේ තුරු නැතුව නිරුද්ධ වුණා නම් ඔය කිසි දෙයක් කතා කරන්න ඒක අරහත් වේ. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් ඔය පිටිදයක් කතා කරන්නේ මොකද අවිද්‍යාව පත් වෙන සංකාර දෙන්න අවිද්‍යාව පත් වෙන සංකාර තියෙනවා නම් අවිද්‍යාව නිරුද්ධ නම් සංකාර කතා කරන්න බෑ සංකාර නිරුද්ධ නම් විඥාන කතා කරන්න බෑ මොකද අවිද්‍යාව පත් කරන ඔක්කොම කියන්නේ කියන්නේ අඥානකම් පදනම් කරගෙන මේක දකිනකොට සත්‍ය ඥානෙ හටගන්නේ දැන් අවිද්‍යාව ආර්ය සත්‍යෙට තියෙනවා ඥාන තුනක් දුක්ඛ ඥානෙටයි මේ හතරට තුනක් තියෙනවා හතර දවස් 12 12ක් ඔක්කොම එතකොට සත්‍ය කෘත්‍ය කෘත කියලා සත්‍ය ඥානය ඇති වෙච්ච කෙනා තමයි මේ සම්පූර්ණ මේ හේතුඵල ධර්ම දකින්නේ. කෘත්‍ය ඇටියට ਉਹ දකිනවා මේ කල යුතු කාරණා. මේකම දකිනකොට තමයි ආත්මය ගොඩනගන්නේ නැත්තේ. දැකලා ඉවරනට පස්සේ මේක කතා කරන්න විදියක් නැහැ. අවිද්‍යාව හේතුව නැති වුණා සංඛාර ඵලය ඉවලා යනවා. සංඛාරය නැති වුණා විඥාන ඵල නැති වෙලා යනවා. මොකද හේතු නිසා ඵලය තිබුණා. ඒතකොට කරලා ඉවරයි. එහෙම නැතුව තිබෙන පුජ්‍යලය බෙදලා බලනවා නෙමෙයි. තෙරුවන් සරණයි. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. හේතුඵල ධර්මතාවය දකින ගමන් මේ මාර්ගය පුරුදු පුහුණු කරන ගමන් සුදුසු කාලෙදී යම්කිසි උසස් පිංකම් වලට සහභාගී වෙනකොට සංවිධානය කරනකොට ජීවමාන බුදුරන් වහන්සේ අරමුණ කරගෙන සද්ධාව මූලික කරගෙන කොහොම සාවිනාසේ ප්‍රඥාවෙන් මේ දේවල් හිතන්නේ කරන්නේ තෙරුවන් සරණයි. ඒක ඇත්තටම පුද්ගලානුබද්ධ දෙයක්. මොකද හේතුව ඒක කෙනෙකුට ආවේනිකව කියලා කතා කරන්න අමාරුයි. බුදුරන් වහන්සේට අප දැන් අපි අනාථ පිණ්ඩිතුමා ගැන බැලුවොත් එහෙම බුදුරන් වහන්සේ ගැන තිබිච්ච අනන්ත පැහැදී මුල් කරගෙන සංඝයා ගැන තිබිච්ච අනන්ත පැහැදී මුල් කරගෙන තමන් සන්තක සීල් දවල අතහරිනවා. එතකොට සත්‍ය දැකීමත් එක්ක තමන් දේ අතහරිනවා. මොකද තමන්ට කැමති මේ සේවනය සේවා කිරීමේ බුදුරන් වහන්සේට සංඝයාට උපස්ථාන කරන්නේ. ඒක පුජ්‍යලයාගේ අනුබද්ධිතව සිදුවන කාරණාව. තව කෙනෙක් කරනවා කෙලින්ම ප්‍රඥාවත් එක්කම. ඉතින් ප්‍රඥාවත් එක්ක අපි පුණ්‍ය කටයුත්තක් කරනකොට අපි ඒ වෙලේ හිතන්න ඕන කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි අපි අපේ කාලය අතහරිනවා ශ්‍රමය අතහරිනවා ධනය අතහරිනවා අපි ඒකට ඒ මොනවා හරි කටයුත්තකට සහභාගී වෙනකොට අපි මෙන්න මේක මුල් කරගෙන අපේ ත්‍යාගය කියන කාරණාව අපි සිහිපත් කරන්න වෙනවා අපි තුල අපි තුල අපි ඇති කරගත්ත ත්‍යාගය ඊළඟට තමයි දහම නැත්නම් අපි හිතමු යම් කිසි විදිහකට කෙනෙක් හේතුඵල දහම විමස විමස යන ප්‍රතිපදාවක යොමු වෙනවා නම් බුදුරන් වහන්සේ උපස්ථාන කිරීමෙන් සංඝයාට උපස්ථාන කිරීම පුණ්‍ය කටයුතු සිදු කිරීම තුළින් ලබන ප්‍රමුජිත භාවය ලබන ප්‍රීතිය තුල ඒ භවයේ ප්‍රීතිය ඇසුරු කරගෙන ඒ තුල පිහිටලා මේ ප්‍රමුජිතභාවයේ ප්‍රීතිය හටගන්න ඇති වෙච්ච හේතුඵලය හොයන්නට යොමු වෙන්න පුළුවන්. එතකොට ඒක මුල් කරගෙන මාර්ගයට යොමු වෙච්ච කෙනාට බොජ්ජංග ආදී ධර්මයන් දිනු කරගෙන ත්‍යාගානුස්සතිය, බුද්ධානුස්සතිය, සංඝානුස්සතිය මේවා මුල් කරගෙන විමුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන්. හැබැයි අර නුවණ තියෙන කෙනා නුවණ නැති කෙනාට ඒක කරන්න බෑ. ඉතින් මෙන්න මේ ප්‍රතිපදා අපට මේ අපි පුණ්‍ය කටයුත්තක් කරනකොට යොමු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට අපට ප්‍රකට වෙන කාරණා ඔස්සේ අපි මේ දේ කරන්නට ඕනේ. එක්ක අපි මූලිකව අතහැරීම මුල් කරගෙන කරන්න ඕනේ. නැත්නම් අපට ලැබිච්ච මුජිදවාය මුල් කරන් අපේ නොවන එකට යොමු කරලා මේ ඕන දෙයක් අපට කරන්න පුළුවන් Tamanට ගැළපෙන ආකාරයට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සර්වඥ සාවිනාස මේ දේශනාව යන වෙලාවේ මට සම්බන්ධ වෙන්න බැරි වුණා. මම දන්නේ අහන්න යන එක දෙකරයක් මේ කියනවා කියලා. අර නන්දකෝවාරි සූත්‍රයේ අර ප්‍රශ්නහගෙන යනකොට මේ මහන්සලා දැන් අනිත්‍ය ඒක කයනත්ම කියන එක දැක දැක හිතපු බවක් සාධාරණ වෙනවා. එතකොට අර මන්ද ස්වාමීනාංශයේ අවසානයේ කියන්නේ ඒත් අර බෝධිපාක් බොජ්ජංග ධර්ම ටික නැවතත් වඩන්න අවශ්‍යයි කියලා අවසානයේ ඒ සූත්‍රයේ කියනවා. එතකොට අර ඒවා බොජ්ජංග ධර්ම ඒවා අර අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දකින්න අවස්ථාවේදී මේ සැකසෙන ධර්මතාවයල් නිමේක එතන නැවත ආපහු ඒක වඩන්න කියන්නේ කියන එක ප්‍රශ්නේ ඇති වුණා ඒ සූත්‍රය කියවද්දි මට සමාවෙන්න ඕන මේ දෙකක් අහනවා නම් පිරොස්සන්න පිරොස් සරණයි අතරම අතන අනිත්‍ය දුක්ඛ අනාත්ම භවයේ භික්ෂුණීන් වහන්සේලා ගින් අහනකොට අපි මේක මනා ප්‍රඥාවෙන් දකිමින් තමයි උත්තර දෙන්නේ කියලා කියනවා. ඒතර මනා ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ මම අර මුලින් පැහැදිලි කරා අනිත්‍ය දුක්ඛ අනාත්ම බව නුවණින් විමසමින් කල්පනා කරමින් මේ තමන් තුළින් අනුලෝම කන්තියට යොමු වෙන ස්වභාවයත් එක්ක මේ ධහමට උත්තර දෙන්නේ. එතකොට ඒවා සාදු කියලා අනුමෝදන් වෙනවා. ඔහොම තමයි දකින්න ඕන කියලා පැහැදිලි කරනවා. එතකොට ඒක නිවැරදි බව පැහැදිලි කරනවා. ඊළඟට පැහැදිලි කරන්නේ බොජ්ජංග ධර්ම තුල බොජ්ජංග ධර්ම විවේක විරාග නිවනිස්ක ඇසුරු කරගෙන භාවිතා කරන අරහත්ත්වයටපත් වෙනවා කියලා. එතකොට ඒක තමයි එතන දැන් බුද්ධංග කියනකොට අවබෝධයට උපකාර වෙන විදිහට සිහිය. එතකොට මේ අනිත්‍ය බව දැකීම පිණිස සිහියමු වීම. ඒ සඳහා ධම්ම වෙච්චි ධර්මයන් නුවණින් ඉමසීම. ඊළඟට වීරිය, ප්‍රීතිය, පස්සද. එතකොට ඒකට යමු වෙච්ච ස්වභාවය. අර සත්‍ය දැකීමත් එක්ක. මෙන්න මේක තමයි එතන උල්පල පෙන්වන්නේ. ඒක තව තවත් භාවිතා බහුලී කතා කරන්න කියලා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව වටහා ගන්න ස්වභාවය තව තවත් ඒකම විමුක්තිය පිණිසම යොමු වෙන්නට මේ බෝධිපාක්ෂික බෝධිපාක්ෂික බොජ්ජංග ධර්ම කියන්නේ මේ නිවනට යොමු වෙන කියන්නේ විමුක්ති අවබෝධයකට යොමු වෙන පිණිස තියෙන අංග. එහෙනම් එතන සත්‍ය දකිනකොට ඒ අංග තමයි වැඩෙන්නේ. ඒක භාවිතා කරන්න කියන කාරණාව තමයි. ඒක භාවිතා බහුලීකතා කරනකොට විද්‍යාමුති සාක්ෂාත් වෙනවා. ඒක තමයි එතන ඉස්මතු කරන්නේ. ඒක භාවිතා බහුලීකතා වෙනකොට විද්‍යාමුති සාක්ෂාත් වෙනවා. අපි මනසින් ගන්න මේ බොජ්ජංගයක් නෙමෙයි. එතන සත්‍ය දැකීමත් එක්ක ඒකට තව තවත් යොමු වෙන ස්වභාවය සිහිය වැඩි මේ සත්‍ය දැකීමට යොමු වෙන සිහිය ධම්මවිචය වීලිය පීතිය පස්සද්ධිය සමාධිය උපේක්ඛා මෙන්න මේවා එතකොට ඒ ඒ සඳහාම යොමු වෙන ස්වභාවය. ඉතින් එතන ඒ තව තවත් දෙවෙනි වතාවත් ගිහිල්ලා කියන්නේ තවත් ඒක දිගට කරගෙන යන්නට ඒකම උනන්දු කරනවා. ඒත් එතන මේ දේශනාව තුළින් මේ භික්ෂුණීන් වහන්සේලා අවසාන කෙනා දක්වාම සෝතපන්න ඵලය සාක්ෂාත් කරනවා. මොකද ඒ දෙයෙන් භාවිතා කරපු නිසා. ත්‍රිවන් සරණ. ත්‍රිවන් සරණ. ස්වාමීන් වහන්සේ විමුක්තියට ප්‍රතිවිරුද්ධව නිවන ඇත කියලා කියන්නේ අරහත් අරහත් ඵලයේ සංකතයක් නිර්වාණය අසංකතය කියන ඒ කාරණාවමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි මොකද්ද ආයතරයක් පොඩ්ඩක් අහන්න විමුක්තියට ප්‍රතිවිරුද්ධව නිවන ඇත කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ අරහත් ඵලයේ සංකතයක් <coughs> ගුයි නිර්වාණය සංකතයයි කියන ස්වභාවයද කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න කියලා ඉල්ලුවේ පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණ එහෙම කියන්න බෑ. මොකද අරහත්ත්වය කියන්නේ නිවීමම තමයි. අරහත්ත්වය කියන්නේම නිවීම තමයි. එතකොට දැන් විමුක්තිය විමුක්ති ඥාන දර්ශන විමුක්ති වුණා විමුක්ති ඥාන දර්ශන. ඒතකොට විමුක්තිය අසංකතයක් සංකතයක් කියන්න බෑ. විමුක්ත වුණා කියන්නේ නිදහස් වුණා. නිදහස් වීම කියන්නේ නිවීම. ඒතකොට විමුක්ත දැන් අර ඇත්තම අර අතන මේ ඔන්නා බ්‍රාහ්මණ සූත්‍රයේදක දහනවනේ මේ විමුක්තියේ පිළිසරණ විමුක්තිය තියෙන්නේ කොහොමද කියලා. ඒ ප්‍රශ්නේ ඉක්මවා ගිහිල්ලා. විමුක්ත වුණා. එතනින් පස්සේ කතා කරන්න බෑ. විමුක්තිය තමයි අසංකතය. ඉතින් මේ ප්‍රශ්නේ වැරදි. එහෙම කතා කරන්න බෑ. අරහත්ත්වය නිවන සහ විමුක්තිය සංකත බව එහෙම කතා කරන්න බෑ. විමුක්ති නොවීමම තමයි සංකත බව. විමුක්තිය කියන්නේ නිවීම තමයි. ඒක තමයි සංකතය කියන්නේ. තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ පැහැදිලි සම්නාන්ත තවසමයි විඥාන නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වීම ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඇයි එතන සලආයතන ගැන සඳහන් වෙන්නේ නැත්තේ? ඒ හේතුඵල ධමයක් හැටියට බලද්දී කරුණාවෙන් පැහැදිලිද? තවසමයි. තෙරුවන් සරණයි. විඥාන නාම රූප ප්‍රත්‍යක්ෂ භාවයක් හැටියට ක්‍රියාත්මක වෙන සලආයතන. ඇත්තම ආයතන කියන්නේ ෆැක්ටරියක් නිෂ්පාදනය කරන තැන. එතන නිෂ්පාදනය කිරීමක් වගේ තමයි නිෂ්පාදන නිෂ්පාදනයේ ක්‍රියාවලියත්. එතෙන්ට අපි නම් කිරීමක් තියෙනවා. අන්න ඒ වගේ තමයි විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් සිදු වෙන තැනට නිර්වචනය තමයි ආයතනය. විඥාන නාම රූප ක්‍රියාකාර සිදු වෙන තැනට. එතකොට දැන් ඇස කන නාසය දිවකය මනස කියන කාරණාවක තමයි මේ ක්‍රියාකාර සිදුවන්නේ. ඒක තමයි ආයතනයේ ක්‍රියාකාරීත්වය. ඒතකොට එතන සිදුවන්නේ විඥාන නාම රූප ක්‍රියාකාර. විඥාන නාම රූප ක්‍රියාකාරද දක්වපතනදී ඇස ඇති බව ගැනීමක් නෑ ඇස ඇති බව දකින්නේ ඇති බව කියන්නේ විඤ්ඤාණ නාම රූප ක්‍රියාකාරීත්වයත් එක්ක විඤ්ඤාණ නාම රූප ක්‍රියාකාරීත්වය දකිනකොට ඇති බව ඇසක් නෙමෙයි ඇසත් හට ගැනීම බව දකිනවා ඒතර විඤ්ඤාණය කියන්නේ චක්ක විඤ්ඤාණ නාම රූප කියනකොට චක්ක විඤ්ඤාණය කියන එක විඤ්ඤාණයට ප්‍රකට වීමක් තියෙන්නේ නාම රූපයක් නාම රූපයක් කියන කාරණාව ලැබෙන්නේ විඤ්ඤාණයක් එක්ක මේක කිසි විදියකින් වෙන් කරන්න බෑ මේක වෙන් වුණා නම් කතා කරන්න බෑ විඥානි හෝ නාම රූපයක කතා කරන්න බෑ එතන නිවීම. මේක වෙන් නොවීම මේක අන්වන ප්‍රත්‍යත්‍ය ක්‍රියාකාරීත්වය තමයි මේ පැවැත්ම සිදුවෙන ආකාරය. මහානිදාන සූත්‍රය පැහැදිලි කරන මෙතකින්ම තමයි මේ පැවැත්ම මේ සියලු දේවල් තියෙන්නේ මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වෙත් එක්ක. විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය ඇති වෙච්ච දැනදී ඒකට අපත්‍යත්‍ය විඥාන නැත්නම් අනිදර්ශන විඥානි. එතකොට ඒක කතා කරන්න බෑ. ඒක නිදර්ශනයක් නැහැ. නිදර්ශනයක් ඇති ඇතිදී කොතනින්ද නිදර්ශනීය නාම රූපේ. න විඥානීය කතා කරන හැමතැනම කතා කරන්න තියෙන්නේ නාම රූපයක්. නාම රූපයක් එක්ක මේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ ආයතනයේ. එකයි ආයතනයේ ප්‍රත්‍ය නාම රූපය. එතකොට නාම රූපයක ප්‍රත්‍ය විඥානය. එතකොට නාම රූප විඥානයත් එක්ක ක්‍රියාකාරී සිදුවෙන තැන අන්න ආයතනයක් කියලා ඒක නිර්වචනය කරනවා. ඊට පස්සේ ඒ වගේම තමයි අපි මේ පටිච්චසමුපාද මේ කාරණා කතා කරනකොට අපට හුදු විතරකයකින් පමණක් සියල්ලක්ම වැටහෙන්නේ නැහැ. අපට විතරකයෙන් අපි කරන්නේ යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරය කරනකොට අපට වැඩෙන ප්‍රඥාව. වැඩිච්ච ප්‍රඥාවට වැටෙනවා. අපි ප්‍රඥාව වැඩෙන විදිහට අපි මේක දේ කරන්න ඕනේ. එහෙම කරනකොට ප්‍රඥාව වැඩෙනවා. වැඩනට පස්සේ මේක වැටෙනවා. එහෙම නැත්නම් විතරකයෙන් පමණක් මේක වැටෙන්නේ නැහැ. සිතවිල්ලකට විතරකයක් කියන්නේ මනයි දම මනෝවිඥාන එකතු වෙලා අපට සිතවිල්ලක් නේ. මෙන්න මේකට විතරක් වැටෙන දෙයක් නෙමෙයි. මනසම මනෝවිඤ්ඤාණ එකතු වීමත් අපි සත්‍ය වශයෙන් ඉමසන්නට වෙනවා. මේක ඉමසගෙන යනකොට ගොඩනැගෙන මාර්ග අංගය තමයි ප්‍රඥාව කියන්නේ. මෙන්න මේ ප්‍රඥාවට තමයි මේ සියල්ලක්ම දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේක අපි හරියට දැක්කනම් අපි මේ සංකත ස්වභාවයේ සංකත ක්‍රියාකාරීත්වය දැකිය දැක්ක වෙනවා. එහෙම දැක්කනම් හරියටම දැක්කනම් ඔව් කළ යුතු දන්නවා. කළ යුතු දන්න නිසා ඔව් අනිවාර්යෙන්ම මග යනවා. එහෙනම් අපිට අනිවාර්යෙන්ම මේක වටහා ගන්නට අපි විමසීමක් කරන්නට එනවා. විමසගෙන විමසගෙන නුවණින් යෝනිසෝ මනසිකාරය කරමින් කරමින් යන තැනදී තමයි ප්‍රඥාව ඇති වුනහම මේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වෙන්නේ. තිරුවන් සරණයි. බොහොම පිං සාමනා තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දුකමයි ඉපදින්නේ දුකමයි පවතින්නේ දුකමයි නැති වෙන්නේ කියන තැන දුකමයි නැති වෙන්නේ කියන්නේ නිරෝධ අවස්ථාවද කියලා සත්‍යයක් කරලා පැහැදිලි කරන්න සිදුවන් කරන්න සම්මි. දෙවස්සන්නේ නිරෝධ අවස්ථාව තමයි. දුකමයි දැන් ඊතොර දුක කියලා අපි එතන කතා කරනකොට අපි යන්නේ අපට අහුවෙන්නේ මගේ දුකනේ. මුලින් මගේ දුක තමයි අහුවෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ අර මාගණ්ඩීය උපත්තනසන කෙනෙක් කියලා බුදුරණවහන්සේ චෝදනාවේදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවානේ මම දුක දුක්ඛ නෝද පණවන්නේ කියලා. ඒකෝට දුක කියලා පැනෙවි පුජ්‍යලයේගේ දුකක් නෙමෙයි. දැන් පුජ්‍යලයේගේ නිරෝධ වීමක් එක්කනේ මේ ප්‍රශ්නේ ඇති වුනේ. ඉන්න සත්‍යය නැති වෙනවා කියන කාරණා උපත්තනසනවා කියලා ආවේ. එතකොට ඉන්න සත්‍යයක් කියන කාරණාව ඇති වෙන්නේ නිත්‍යයි කියලා ගත්තට පස්සේ නිත්‍යයි කියලා ගත්ත කෙනාගේ තමයි පුජ්‍යල දුක තියෙන්නේ. එතකොට ඉන්න සත්‍යය කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ දුක කියන කාරණාව හේතුවත් එක්ක අහු වෙනකොට අන්න අනිත්‍ය ස්වභාවයත් එක්ක දකින්න සංස්කරණය. එතකොට මේ හේතු වෙන් හටගන්න ඵලයක්. එහෙනම් දුක සකස් වෙන ක්‍රියාවලියක් තියෙන්නේ. ඒකම තමයි පැවැත්මක් තියෙන්නේ. ඒ පැවැත්ම පවතිනවා කියලා ගන්න තියෙන්නේ මේ හේතු නිසා හටගත්ත ඵලයක්මයි පවතින්නේ. එතකොට එහෙනම් නැතිවන්නේත් ඒකමයි. නැතිවන්නේත් එහෙනම් හේතු නැති වුනහම නැති කියලා යනවා. හේ දුකක්මයි හටගන්න හේතු නිසා, ඒ දුකක්මයි පවතින හේතු නිසා, ඒ දුකක්මයි නැතිවන්න හේතු නැති වුනහම. දුක් නිරෝධය කියන්නේ ඒක. එතකොට ඒක පුජ්‍යලයාගේ දුක නෙමෙයි. ඒ කියන්නේ පුජ්‍යලයා කියන්නේ හේතුවෙන් හටගන්න ඵලය බව නොදැකීමත් එක්ක ඇති වෙන දේ. ඒතර පුජ්‍යල දුක. පුජ්‍යල දුක ඇති වෙන හැටි දැකපු තැනදී තමයි අන්න සංස්කරණ දුක අපට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට ඒ දුක නැති වෙන්නේ අදාළ හේතු නැති වුණාට පස්සේ. ඒක තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. තේරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ආයතන win-win වශයෙන් බලනවා කියලා ඒ කියන්නේ ඇසට වන රූපය ඇති වෙලා ඒක නිරුද්ධ වෙලා ඊට පස්සේ ඒක ගැන මනසින් කල්පනා කරලා දැනගන්නවා කියන තැන එතකොට ස්වාමීන් වහන්සේ ඒක මේ හේතුඵල ධර්මතාවයක් විදිහට චක්කු විඥානය ඇති වෙන බවත් ඊට පස්සේ මනෝදාමයෙන් අපි ඒ ගැන හිතලා ඒ ගැන හිත කරගන්න මේ සංස්කාරය ගැන එක්කම ස්වාමීන් වහන්සේ ආයතන වෙනින් වශයෙන් ගැන කල්පනා කරනවා කියලා කියනනම් චක්කුසෝත ගාන ජීවා කය මන වෙනින් වශයෙන් කල්පනා කරන්න ඕනේ. එතකොට චක්කෝ කල්පනා කරගෙන යනවා මම ඉස්සරහට පැහැදිලි කරා. චක්කෝ කල්පනා කරගෙන යනකොට චක්කුට මන ආයතන නැතුව මනෝ සංකාරත් එක්ක කතා කරන්න ඕන. චක්කු ආයතනයේ දැන් චක්කු, සෝත, ගහන, ජීවා, කාය, මන කියන ආයතන හයතම මනෝ සංකාරත් එක්ක ධම්ම සංචේ මම ඉතල පැහැදිලි කරා චක් රූප සංචේතනා ශබ්ද සංචේතනා ගන්ධ පොට්ටබ්බ ධම්ම සංචේතනා කියන කාරණා ටික ආයතන හයත් එක්කම පොදු මූලිකව හටගන්න සංචේතනාව. ඊළඟට මනෝ සංචේතනා කියනකොට මේ ආයතන හයත් එක්කම එතනින් එහාට වැඩම සිදුවෙන ආකාරය. එතකොට මනෝ සංචේතනා කියන කාරණාවත් එක්කම ප්‍රපංචජීල ප්‍රපංචඤ්ඤා සංකාත්‍ය කියන වැඩ පිළිවෙල තමයි අර ඇති බවගත රූපේ රූප සම්පස්සයක් එක්ක සිදුවෙන ක්‍රියාකාරීත්වය. එතකොට ඇතිවවගත රූපයට ඒක නිර්වචනය කරගන්න මනෝ සංචේතනාවත් කියනකොට අපිට ඒ මනෝ සංචේතනාව ලොකුවට යන්න දෙන්නේ නැතුව අපිට පුළුවන් නවත්ත ගන්න. හැබැයි මේ නවත්ත ගන්න කාරණාව ඇති කරගත්තේ මම අපි දැක් මම දැක්කේ නැහැ. හැබැයි අසත්‍යපතිඥාන ඇතිකල්ලි මෙතෙන්ද මනෝ සංචේතනාවක් එක්ක ඉදිරියට යන්නට මම දෙයක් සකස් කළ දුන්න බව. එතකොට අපි මනෝ සංචේතනාව බලෙන් අපි නැති කරපොතේ නැති කර නැති කරන්න යොමු වෙච්ච චේතනාවක් තියෙනවා. ඒක අපට අහු වෙන්නේ නැහැ. එතකොට බලෙන් නැති කරන්නට යොමු කරපු චේතනාවක් නැතුව අපට මූලිකව මේ චක්ක රූප චක්කසෝත්ත ගාන ජීව කාය මනත් එක්ක ක්‍රියා කරලා තහුණා නම් අමුතුවෙන් බලෙන් නැති කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ හේතුව දකිනකොටම අර ඵලය දකින නිසා ඉතින් එහාට ගොඩනගා ගන්න ක්‍රියාකාරීත්වය සිදුවන්නේ. ත්‍රිවංශරණයි. කරන සන්නයි බොම් පිසන ගොඩනගන සාමනස එතන ඒ මනෝ සංකේතනාව කියන එක පුද්ගලෙක් හදාගන්නේ එකක් නේද එතකොට වෙන්නේ පොඩ්ඩක් එතන සහතාවිත් පැහැදිලි කරනවා නම් ගොඩක් තිරුවන් සරණයි ඊළඟට අපි එතනදී එතරම් ඒ රූපය අපි ප්‍රකට කර ගන්නට අපි ඒකට නිර්වචනයක් දෙනවා. නිර්වචනයක් දුන්නාට පස්සේ ඒක දැන් නිර්වචනය මම ඇති වෙලානේ. ඇති වෙච්ච මගේ තමයි නිර්වචනයක් ඔස් යන්නේ. ඒක අපට ගෝචර වෙන ලෝකේ ගෝචර වෙන කාරණාවනේ මේ මුලික අපට අහුවෙන්නේ. ඒකෝට අපි අර සියල්ලකම සිදු වුණාට පස්සේ තමයි අපට ඒක ගෝචර වන්නේ. අන්නේ ගෝචර වෙච්ච කාරණාවට හේතුඵල වශයෙන් හොයනකොට අර අපට දෙන්න ඕන ස්වභාවය දුර වෙලා යනවා. මම අර ඉස්සලා විශ්ල කරේ අසත් රූපයත් විඥානත් එකතු වෙච්ච තැන අපට මට ගෝචරන දෙයක් ගොඩනගනට පස්සේ මම ඒකට නිර්වචනයක් දෙන එකනේ කරන්නේ. අසත් රූප විඥානයත් එකතු වෙච්ච දැන මේ ක්‍රියාකාරී දකින්නවනම් මට ගෝචර වෙන්න ඕන කාරණා නිර්වචන දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට කාය වචී චිත්ත මනෝ සංචේතනා කාය සංචේතන වචී මනෝ සංචේතනා කියන කාරණාවත් එක තමයි ඒකේ හොඳ නරකත් එක්ක ආධ්‍යාත්මික සුඛ ආධ්‍යාත්මික සැප දුක කියන කාරණාව ගොඩනැගිලා එන්නේ. එතනින් තමයි ඒ ආධ්‍යාත්මික සැප දුක් කියන කාරණා ගොඩනැගිලා එන්නේ අපි මේ මූලික කාරණා නොදකීමත් එක්ක. එතකොට ගොඩනගෙන කාරණාවට අපි අයින් කරාට අයින් කරන්න අපි කරපු ගොඩනගිල්ලක් තියෙනවා. ඒක අපට අහු වෙන්නේ. අපි ගොඩනගෙන ආකාරය දැක්කනම් එතකොට අපට අයින් කරන්න අවශ්‍යතාවයක් ඉන්නේ නෑ. ගොඩනගෙන ආකාරය දැකීමත් එක්කම අනිත්‍ය බව දැකපු නිසා අර ධම්ම මනෝ සංචේතනාවක් ඔස්සේ ප්‍රයත්නක් සිදු කරගන්න යන්න යෑමක් සිදුවන්නේ නැහැ. ඒ අර මූලික ස්වභාවය දක්ෂින නිසා. ඉතින් ඒක නිසා මනෝ සංචේතනාවක් කියන කාරණාව අපි තමන් කරන චේතනාවක් තමයි මම කියන කාරණාවක් එක තමයි කායික හෝ වාචිකව මානසික කියන කාරණාවක් ඔස්සේ තමාට සැප දුකක් හටගන්නේ තමන් ක්‍රියාවක් කිරීමත් එක්කනේ. ඒකට ප්‍රති ඒකට හේතු වන්නේ තමන් කරන කාරණාවක් ඔස්සේ. ඒ මූලිකව මේ ක්‍රියාකාරීත්වයේ නොදැකීම නිසා. පෙරවසන්නේ. පෙරවසන්නේ. සිරසර්ණයි සංහස බිසරි නාමයක් ගැන කතා කරන්නේ ලෝකෝත්තර දර්ශනයේ මේ ලෞකික මට්ටමේදීද එහෙමනම් මෙතන මේ සූත්‍රයේදී අනිත්‍ය නම් දුක් නම් විපරිණාම ස්වභාවයෙන් යුක්ත නම් කියලා කියන්නේ එතෙන්ට විපරිණාමයක් දාලා කියන්නේ කියලා කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න සම්මාදිත සිරසර්ණයි. සිරවන් සරණයි. සංකතයේ ලක්ෂණය විස්තර කරනකොට උපාද වය ඊළඟ නිතස්සඤ්ඤ සත්ත්ව කියන තුනක් විස්තර කරනවා. එතකොට එහෙනම් උපාද වය කියලා කතා කරන දෙයට අමතරව ටිකස්සඤ්ඤ සත්තම් ප්‍රවැත්මක් ඇතිකල වෙනස් වීමක් කතා කරනවා. සංකතය තුළ තුනම කතා වෙනවා. එතකොට අනිත්‍ය අපි සම්පූර්ණයෙන් හේතුඵලය දැකලා හේතු නිරුද්ධ වෙනවා නම් කතා කරලා ඒතර අසංකතය කතා කරන්නේ මොකද දරිනවා. එහෙනම් සංකතයේ ලක්ෂණ තුනම අදාළයි. එහෙනම් නිබරණාමයක් විපරණාමයක් ඇතිවන්නේ ඇතයි කියලා ගත දෙයත් එක. දැන් සත්‍ය හැම වෙලෙම නොදක, ඒ කියන්නේ හැම වෙලෙම කෙනෙක් සත්‍ය දකින්න නැති වුණාද? යාගේ නෝනත් එක්ක ਉਹ දකිනවා මෙතන විපරණාමයක් ඇති බව. ඇයි ප්‍රඥාව තියෙන නිසා. මොකද සංකති ලක්ෂණ තුනක් පැහැදිලි කරන බුදුරණාහි ඒකයි. ශේක කෙනා හැම වෙලෙම හේතුඵලයක් හේතුඵලයක් කියලා දැක දැක ඉන්නවනම් ඔහුට ඊළඟට එහෙනම් ලෝකයේ කිසිම දෙයක ප්‍රවැත්ම සිදු වෙන්න විදිහක් නැහැ. ඒ නිසා ඒක නිසා තමයි මේ සංකතයත් එක්ක ලෝකේ ප්‍රවැත්මේදී ශේක කෙනාට මේ විපරණාමයක් ප්‍රකට වෙනවා. විපරිණාමය ප්‍රකට වෙන්නේ ඔහු ඇති බව අල්ලගත්ත නිසා. ඒකත් ඔහු නුවණින් දකිනවා. ඒකත් මේ අනිත්‍ය දුක්ඛත් එක්ක තමයි පදනම තියෙන්නේ. අනිත්‍ය දුක්ඛත් එක්ක තමයි ඒකටත් පදනම තියෙන්නේ. අල්ලගත්ත නිසා මේක පවතින බව. එහෙනම් ඒ ස්වභාවයත් ඔහුට ඒ කාරණාවට යොමු කරන්න වෙනවා. විපරිණාමයක් කියන කාරණා. මොකද ඒක සංකතේ ලක්ෂණයක්මයි. අසංකතේ කතා කරනකොට එකක් කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් විපරිණාමය කියන කතා කරන්න වෙනවා. මේ සංකතයේ ලක්ෂණේ තුන්වෙනි ලක්ෂණේ කතා කිරීමත් එක්ක එතනදී අනිවාර්යයෙන්ම මොකද සම්පූර්ණයෙන්ම ශේකයට නිදහස් වීමක් කතා කරන්න බෑ. එයාට මේ ලෝකේ පැවැත්මක් ප්‍රකට වෙනවා. ඊළඟට ඊළඟට ස්වාමීන් වහන්සේ වෙනත් ප්‍රශ්න නැතුව වගේ තියෙන්නේ. අපි එහෙමනම් අවසන් කරමු දැන් 4යි කාලලත් වෙලානේ. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් සීලම කල්යනා මිත්‍රයන් වෙනුවෙන් සවුන්ඩ් සිසුසු වෙනුවෙන් අද දිනත් වහන්සේ අප කෙරෙහිමත් අනුකම්පාවෙන් කරුණාවෙන් මේ ආකාරයට කාලයේ සමය වැය කරමින් අපට ධර්ම දානය දීමට ඉදිරිපත් වන ස්වාමීන් වහන්සේ ඒ සියලු ධර්ම දාන කුසලයන් ඔබ වහන්සේට අත්පත් වීමෙන් ප්‍රාර්ථනා කරන පොදීකින් වහවහ නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් වහන්ස ඔබ වහන්සේට යොමු වෙන අද දවසට නියමිත ධර්ම සාකච්ඡාව නිමාවටපත් කරන්න සාන්නස්ස තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අද දවසේදී බුදුරණවහන්සේ වදාළේ උතුම් දේශනාවක් සාකච්ඡා කරමින් අපි රැස් කරගත්ත මේ සීල පුණ්‍ය ධර්මයන් ලලිත් දලුවත් මහත්මයා ඇතුළු සවන් ශිෂ්‍යයන් සහභාගී වෙන සීල් දනාටමත් ඒ වගේම මේට මා යොමු කරපු රවිත් මහාචාර්ය රවින්ද කොග්ගලගේ මැතිතුමාටත් ඒ වගේම මේ සඳහා මට පහසුකම් සැලසූ නිහාල් රූපසිංහ මැතිතුමාටත් අපගේ ගුරු දේවයන් වහන්සේලා දෙමව්පියන් ඇතුළු මේ ධම්මග ගමන් කරන ශීල් දනාටමත් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසෙලා ධම්ම සැටි කරගෙන නිවී සැනසෙන්නට මේ සියලු දේවල්ම හේතු වාසනා වේවා. ත්වන් සරණයි. සාදු සාදු